භාවනා ගැන මොනවාර තියෙනවද දැනගන්න අපට වර්තමාන ටිකක් කරලා තියෙනවා අවසරයි ස්වාමීන් වහන්සේ ඔව් අර මම ඊයේ හැවි ස්වාමීන් වහන්සේ මේ අපි ටික කාලයක් හරියට කරගෙන යනවා ඊට පස්සේ ආයි මේක කොහොම හරි අපි අතින් හැලෙනවා මේක මේ ස්ථාවර පවත්වාගෙන යන්න බලනාව මේ අපි කොහොම මේකේ ඇලිලා ඉන්න ඕනේද කියන එක තව වාදයක් දෙන්න ඇලනවා කිව්වේ නෑ අපි භාවනාව හරියට පවත්වාගෙන යන්නේ ස්වාමීන් වහන්සේ නිකන් හැමදාම අර තියෙන අර තියෙනව දැහැලෙන්නේ මොනවද හැලෙන්නේ <laughs> නෑ ඇලිලා ඉන්න කියලා ස්වාමීන් වහන්සේ හ්ම් නෑ භාවනාවට අපි ඇලිලා ඉන්න කොහොම හරි දැන් අනික් අය අනික් උපාසක උපාසිකාව කරගෙන යනවා අපි එකක් කරනවා ආයි නවත්වනවා ඒක මොකද්ද කියලා හිතා ගන්න අමාරු ස්වාමී. දැන් තමන් පිළිගන්නවද කටකක් කරනවා වගේ හරි. එහෙමයි ස්වාමී. ඒ කෙනෙකුට ආරාධනා කරන්න හරි ඒක ඒක කොහොමද කරන්නේ කියලා ඒගොල්ලන් මහ ගන්න. කවුරු හරි ඉන්නවද? කරන්න. මට නම් එක්කෙනෙක්ව හරියට කරේනව පේන්නේ නැහැ. තමන්ට එහෙම කෙනෙක් ඉන්නවනම් ඔය නම් තියෙනවා කතා කරලා අහන්න. කවුද කරන්න හරි? ශාවිනාංශ වීරය මදිකමයි අර මේ තීන මිද්ද නිදිමත වගේ වගේ දේවල් නිසා තමයි ගොඩක් කලාට ආයි කියන්නේ පොඩි වැරද්දක් ආවම ඊට පස්සේ හැලි නිකන් හිතෙන් ඒක වැටිලා ආපහු අතහැරෙනවා තීන මිද්දයවත් වීරිය අඩුකමවත් නෙමෙයි හේතුව ඒකට හේතුව වෙන එක. ඒ හේතු කවදාවත් ඒක දෙන්න පුළුවන් එකක් නෙමෙයි. තමන්ම හිතලා කරන්න ඕනේ. ඒක මොකද හේතුව? යාද තමන්ට කිව්වොත් එහෙම අදරෑ දොළහට තමම ජීවිතාන්තය දක්වා තිර දනුවකට ලක් කරනවා කියලා ගෙදර ඉඳන් කිව්වොත් තමම මොකද කරන්නේ හ්ම් එහෙම නැතු අදරෑ දොළහට තමම මැරෙන්නේ හරි තර දැද තර දැන් වෙලාව 2:30යි දැන් තමම මොකද කරන්නේ දැන් ෆිනෑන්ස් ගෙවන වාහනේට ෆිනෑන්ස් ගෙවනවද? ලෝන් එකක් එහෙම ගන්නද? දැන් ෆිනෑන්ස් ගෙවනකොට අපි දැන් කිව්වොත් ෆිනෑන්ස් හරියස් වෙලා තියෙනවා. ගෙව්වේ නැත්තම් වාහනය අරන් යනවා කිව්වොත් මොකද වෙන්නේ? අපි පුළුවන් තරම් ඉක්මනට මේ මුදල් ටික හොයාගන්න උත්සාහ කරනවා සාමාන්‍යයෙන්. අන්න එහෙම එකක් තමයි උතන තියෙන්නේ. ඒක දැනෙන දවසට කරයි. දැනෙන ප්‍රශ්නයක් නැහැ කන්න බොන්න හම්බෙනවා. නේද? කම්මැලි කමට ටීවී එක බලන්න පුළුවන්, සින්දුවක් අහගෙන ඉන්න පුළුවන්. ෆ්‍රිජ් එකේ කැම තියෙනවා. ඒ ප්‍රශ්නයක් නැහැ නේ. එහෙමයි සමහර. ඉතේ වහල්භාවය තමයි සමහරවිට තියෙන්නේ. වහල්භාවය නේ මේක තමයි හැටි. ස්වභාවය. කියන්නේ නොදන්න කමනේ. නොදන්න කමට තමයි කරන්නේ හැමදේම. දන්නවනම් කරන්නේ දැන් Tamanට බේරවන හතර පායේ සත්‍ය දුක් විඳිනවා වගේ. ඔන්ලයින් බලන්න පුළුවන්. ඈ අවරාරේ දැන් අපි කියන YouTube එකේ හැමදාම වීඩියෝ එකක් දාන අපාය ගිහලා එක්කෙනෙක් ඔන්න ට්‍රැවලින් වීඩියෝ එකක් දානවා ගිහලා එහෙමයි අන්න එහෙම ගම්ම නම් මොකද? දිවි ලෝකෙට ගිහිල්ලා travel මම අද දිවි ලෝක යනවා අහවල් දිවි ලෝකෙට ගිහිල්ලා ඔන්න මං ආවා වීඩියෝ එකක්. එන්නේ එහා ඉන්න මෙන්න මෙහෙම. හ්ම්. ତර ප්‍රශ්නේ තියෙන්නේ මොකද්ද ඒක? හ්ම්. 2024 අවුරුද්ද වෙනකොට ප්‍රශ්නේ කොතනද තියෙන්නේ? කියන්න පුළුවන්. 2024 අවුරුද්දේ ප්‍රශ්න තමයි අපිට මොකක්ද අවසානට වෙන්නේ කියන එක YouTube එකේ වීඩියෝ එක. ඔන්න ඒක ප්‍රශ්නේ. තිබ්බනම් හරියට. හැමතිස්සෙම සර්ච් කරනකොට මේ වගේ වීඩියෝ එනවනම් ප්‍රශ්නේ හරිනේ ඒතකොට. මොකද ඕකනේ බලබලනේ නේද? අපොත් ඒ වගේ ඒවා නැහැ. ඒක ප්‍රශ්න. තින්නේ වෙනත් දේ. භාවනාව අවශ්‍ය නැහැ වගේ. අපිට ඉන්න පුළුවන්, අතටෙන් ඉන්න පුළුවන් වගේ වීඩියෝ නේ තින්නේ ඔක්කොම. නේද? ඒවා නේ තින්නේ ඔක්කොම. ටීවී එක බලවත් ඒවා නේ තින්නේ. ඒක තමයි අපේ අවසාන නිගමනය ඒකයි. ප්‍රශ්නයක් නෑ අපිට ඉන්න පුළුවන්. මරණවට පොඩි දුකක් එනවා. ඉතින් ඒකටත් ඕනනම් පොඩි පේන් කිලර් එකක් ගන්න පුළුවන්. මනාට පස්සේ ප්‍රශ්නයක් නෑ ඉතින් දන්නේ නෑනේ. මොකද උනේ කියලා. අපිට අදාළ නෑනේ ඒක. <laughs> මරණ කෙනෙක්වත් අපිට ඒක කියන්නේ නෑනේ. අපි මේ හරි දුකෙන් ඉන්නවා හරි අමාරුයි මේ ඉන්න බෑ කියලා හැම කියන්නෙත් නෑ. ප්‍රශ්නයක් නෑ. කවුරු හරි ඇවිල්ලා එහෙම කියනවා නම් තාවන්න. තක්මුක් වෙන්නේ ඉතින්. එහෙම කවුරුත් කියන්නේත් නෑ. එහෙම කාවත් අපි උනන්දු කරවන්නෙත් නෑ අපි කවුරුත් ඇවිල්ලා. ඉතින් එහෙම නැති හින්දා අපිට ඒ සම්බන්ධව ක්‍රියාමාර්ගයක් ගන්න තැන. පැමිණිල්ලක් ගන්න තැන. විභාග කරන්න. එහෙම ප්‍රශ්නයක් නැහැ. ඉතින් දැන් ඔය භාවනා කරන අය කරන්නේ කොහොමද එතන? ඒතර භාවනා කරන අය ක්‍රම දෙකකට කරන භාවනාව. එකක් තමයි ඔය මෙහෙම වේවි මට මෙහෙම වේවි කියලා හිතලා උපකල්පනය කරලා බලන්න. උත්පත්තල මෙහෙම තියෙනවා ධර්මයේ මෙහෙම තියෙනවා මේක තමයි අපිට අවසානයේට වෙන්නේ කියලා හිතලා අමාරු භාවනා අනිත්‍ය භාවනා කරනවා ඉතින් මේක දුක්ඛ නිරෝධගාමී ප්‍රතිපදාව කියලා හිතාගෙන කියන්නේ මේ භවයේ දුක් නැති කර ගැනීම අභිලාෂය. ඒ කියන්නේ භාවනා කරන කෙනාට අරමුණු වෙන්නේ නැහැ. අනවශ්‍ය දේවල් ඉදාර කවුද අනුජග්ගේ මොකද්ද රැට උයන්න තියනවා කියලාවත් හිතන්නේ. ඒතවට අන්න එහෙම. සතුටින් ඉන්න පුළුවන්. මේ භවයේම දුක් නිරෝධය කරගෙන සතුටින් ඉන්න පුළුවන්. ඒක හින්දා මම භාවනා. එන එහෙම භාවනා කරන්නත් පුළුවන්. ඒ නැත්තම් ඒකේ තව version එකක් තව එකක් තියෙන තව කොටසක් තියෙන භාවනා සුවේ. පැහැදිලා? ඒකට පුරුදු වෙලා يعني භාවනාවට පුරුදු වෙලා භාවනාව <clears throat> නැතුව වගේ නිකන් ගංජ ගහනවා වගේ භාවනා කරන්න තියෙන්නේ. භාවනාව ඕන. කරන්න නැතුව බෑ. ඉතින් භාවනා කරන අය තියෙන සමහර තමන්ගේ වැඩ කටයුතු සාර්ථක කරගන්න භාවනා කරනවා. විභාග ලියන්න ඊළඟට රැකී ආරක්ෂාවල එන පීඩා මානසික පීඩා නැති කරගන්න සමහර භාවනා කරනවා. ඒක එක අය ඉන්නයි දෙබාන. එතකොට ඒ තමන් මොකටද භාවනා කරන්න කියන එක තමන් <clears throat> තීරණය කරන්න ඕනේ. ඒක කාටවත් දාලා නැහැ ප්‍රජාතන්ත්‍රවාදීව තමන්ට ඒ ගැන හිතලා තීරණයක් ගන්න පුළුවන්. ඒ තමන්ට හිතෙන්න ඕන. ඒ කියන්නේ කවුරුත් කියලා වැඩක් නැහැ. කල්ලාන් මිත්‍රයේ ධර්මය ඇහුවත් හරියන්නේ නැහැ ඒ තමන්. තමන්ට හිතෙන්න පැයදි කරනවා. එරම. තමන්ට ඒ ගැන හිතනවා නම් තමන් කරනවා. වෙන්නේ නැත්තම් නිකන් තමන්ට හිතනවා නම් තමන්ට ඔය ගෙදර තියෙන ආදායම ඇති ඉඩම් වලින් එන ආදායම ඇති ඔය ඇති කියලා හිතාගෙන ඉන්නවා ළමයි ටිකක් ලොකු වෙන ඉන්න මට මොන භාවනා දෙයකට එවෙන්නත් පුළුවන් ගොඩක් අය හිතන්නේ එහෙමයි ඒ ඇයිද එහෙම තේරුණාද? එහෙමයි ස්වාමීනි. එහෙමයි ස්වාමීනි. ඒක නිසා නිශ්චිතව අපිට කියන්න බෑ එනකොට භාවනාව මගහැරෙන්න තුව ඒක කන්ටිනියු තියාගන්න ඒක තමන් දැනගන්න. ඒක බුදුහාමුදුරන්ටවත් කාටවත් අදාළ එකක් නෙමෙයි. ඒක තමන්ට අදාළ එකක්. තමන්ට ඕනේ නැත්තම් කොච්චර ගවත් අදන්නේ. දැන් කොච්චර එපා වුවත් එක එකම තමයි හිතන්නේ. කවුද අර කුළුණු ඉන්නවද? නේද? නැද්ද? කුළුණු පර්වතයද? නැද්ද? කුළුණු ස්තම්භ ඉන්නවද? නැද්ද? ගේන. ඉන්නවා ස්වාමීන් වහන්සේ අවසරයි. ඔව්. ඒ අනිත් එක්කනයි. ඉතින් ඒකම තමයි තියෙන්නේ. එච්චර එපා වුණත් ඒක තමයි ණය උඹහටම තමයි යන්නේ. යන්න එපා වරණ. ගිහිල්ලා එතන නිකන් ගිහිල්ලා දුක් විඳින්න. ඒ කියන්නේ අපි හිතනවා මේ ලෝකෙ අපිට පාලනය කරන්න පුළුවන්. මම මේ දේ කරත් මට මේ දේ ලැබෙනවා. අපි ළමයි වෙනුවෙන් යමක් කරොත් රට වෙනුවෙන් යමක් කරොත් ආයතන වෙනුවෙන් යමක් යමක් කරොත් අපිට ඒකට රිටර්න් එක එන්න ඕන. එහෙම එන්නේ නැතුව බෑ. ඒ නිසා මේ හැමදේම අපේ යටතේ තමයි මම මේ දේ කරා මට මේක ප්‍රතිඵල එන්න ඕන. ඒ නාමොත් පංචස්ථාවෙනපත්. ඒ ගැන හිතේට දුක් කරන්නේ. නිසා මම ගොඩක් කලාට කරන පුජ්‍යලික මම කරන දෙයක් තමයි මම කවදාවත් මගේ දේවල් සම්බන්ධව මම කිසිම කෙනෙකුට කන්ට්‍රෝල් එකක් දෙන්නේ නැහැ. ඒක සම්පූර්ණයෙන් මගේ අඩිත් තමයි මම කියන්නේ. ඒ කියන්නේ කවුරුවක් නිසා පංචස්ථාව වීමක් වෙන්නේ නැහැ. මගේ වැරද්දක් තියෙනවා. ඒක මම එක වැරද්ද පිළි අරගෙන ඒක මම ඉන්න මට කරන්න පුළුවන් සීමාව විතරයි කියලා එමින් ඉන්නවා. ඒක එතනින් යහට තව කෙනෙකුට ඒක මේ කරන්න යන්නේ නැහැ කොටක්. ආවලා නිසා තමයි මට මේක කරගන්න බැරුනේ. මේකක් නැහැ. ඒ නිසා තමන්ගේ තම කෙනෙක්ම තමන්ගේ කැපැසිටි එක දැන බලා ගන්න ඕන. මගේ මට කරන්න පුළුවන් මේ ටික විතර. සමහර වෙලාවට අපි කරන දෙයට අපිට ප්‍රතිඵල එන්නේ නැහැ. ඒක නිසා ඒ ඒන ප්‍රමාණයක් තියෙනවා ඒ ප්‍රමාණයට අපි සතුට වෙනවා. අන්තේ තමන්ට කරන්න පුළුවන් දේවල් මොනවද කරන්න බැරි දේවල් මොනවද කියලා ඒ පිළිබඳව වැටහීමක් තියෙනවා. දැන් අපේ පඩිය අපිට මාසේ පඩිය අපිට ලක්ෂයකින් ලක්ෂයකින් ආදායමනේ. අපි ලක්ෂ දෙක විතර ලෝන් එක වැඩ කරලා දෙන්නේ. ලක්ෂ දෙක ලෝන් එකක් කොහොමද ගෙවන්නේ? ලක්ෂයක් පඩියක්. ඒක කියන සම ජීව කතානේ. ආදායමේ හැටියට වියදම තියෙනවා. ආදායමේ හැටියට වියදම වියදම නැති හින්දානේ දැන් ප්‍රශ්න ඔක්කොම ඇවිල්ලා තියෙන්නේ. මම කියන්නේ සාමාන්‍ය රටකට ලංකාවේ තත්ත්වයකට වෙනස්. මේ කෘතිම තත්ත්වයන් දැන් ලංකාවේදී නම අපි දරා ගන්න ඕන අපේ එදිනදා ජීවිතේ අපිට සීමාව දැන් අපි මොන දේ අපි කොච්චර වියදම් කරත් අන්තිමට තියෙන්නේ රැට බත් ටිකක් කාලා නිදා ගන්න විතරයි. ඒ නිසා අපි කොච්චර ලෝන් දාලා මොන දේ කරත් මොකක්වත් අන්තිමට ඉතුරු වෙන්නේ නැහැ. අපි හිතන එහෙම ඉතුරු වෙනවා කියලා ඉතින් ඒ සීමාව ඉක්මවලා ගියොත් හැමතරම් කරනවා. අපිට කරන්න පුළුවන් සීමාව ඉක්මවලා ගියොත් එහෙම නැත්නම් වෙන කෙනෙක් නිසා අහවලා මට මේ දේ කළ යුතුයි කියලා. එහෙම හිටියොත් එහෙම වෙන්නේ ආසන්න ඉතුරු වෙන පංචස්ථාවයේ ඉතලා. දේශේ දේශේ තමයි ඉතුරු වෙන්නේ. ඉතින් හැම තැනම අපිට දැන් ඕනම වෙලාවක අපිට දේශේ ඉන්නේ. අපිට ඕන වෙලා විදිහට ඒ දේ තියුන්නේ නැතිනේ. අපිට ඕන විදිහට යමක් තියෙනවනම් අපි ඒ ගන්න. කාමච්ඡන්දේ කාමයේ කාමච්ඡන්දේ වැතර වැටෙනවා. ඉතින් ඒ නිසා හැමතිස්සෙම අපි වැඩ කටයුතු කරනවා. අපි හැමතිස්සෙම අපේ සීමාව. මදහත් භාවය. මධ්‍ය භාවය. ඒක අපි හරියට දරගන්න. ඒ සීමාවෙ ඉන්නකොට අපිට කිසිම දුකක් එන්නේ නැහැ. ඉදිනදා ජීවිතේ වැඩ කටයුතු වල නිසා රැකීරක්ෂා කටයුතු වල නිසා අපිට එහෙම ප්‍රශ්නයක් එන්නේ නැහැ. ගොඩක්ම වෙලාවට අපි වෙලා තියෙන අපිට අදාළ නැති දේවල් අපි ඔලුවට අරගෙන කටයුතු කරනවා. එතකොට ගොඩක් කාලයකට අපි දුක් විඳින්න සිද්ධ වෙනවා. ඒ හේතුව නිසා ඉතින් ඒ හේතුව නිසා ඉතින් අනිත් අපි ප්‍රයොරිටි එක දෙන වෙනත් දේවල් අපිට නතර කරන්න බාහනා නතර වෙනවා, අසනීප වෙනවා. ප්‍රශ්න ගොඩකට ඊට පස්සේ මුහුණ දෙන්න වෙනවා. ඊට පස්සේ එයා ධර්මයේ ගැන හිතන්නේ. ඊට පස්සේ ප්‍රශ්නෙට කොහොමද අවශ්‍ය උත්තර දෙන්නේ කියන එක තමයි ඊට පස්සේ බලන්නේ. ඊට පස්සේ ඉතින් කාලයක් ගියාට පස්සේ තමයි ඔන්න කියනවා භාවනා කරන්න බැරෙනවා ගොඩක් කාලෙකින්. අද දැන් භාවනා කරන්න කියලා. කමටවන්ට 80ක් විතර දාලා එකේ එකේ ඉඳන් ආයෙත් දානවා. අද ඉඳන් පටන් ගන්නවා. ආයෙ 80ක් දාලා ආයෙ එකේ ඉඳන් පටන් ගන්නවා. वो बताना है मैदान का ලසිටට උත්තරේ හම්බුණා. එහෙමයි ස්වාමීනි. දැන් එහෙනම් අපි පටන් ගමු නේද? කාටද මොනවද කියනවද දැන්? Thank you. අවසරයි ස්වාමීන් වහන්සේ ඔව් අ, පොඩි ප්‍රශ්නයක් මේ ආ, අපි දැන් දෛනික සතිය පවත්වනකොට හ්ම්. අ, ස්පර්ශය අම්, අම්, තියාගෙන ඉස්සෙල්ලා පටන් ගත්තට ඊට පස්සේ ටිකක් වෙලා යනකොට අම්, අර මුළු අ, ක්‍රියාවලියම අම්, දැක ගන්න පුළුවන් අ, අම්, අවස්ථාවක් එනවනේ ස්වාමීන් වහන්සේ ඒකයි ඒකයි දෛනික දෛනික දෛනික වැඩ කටයුතු වලද වහන්නේ එහෙමයි අක්මලින්ද ස්වාමීන් වහන්සේ. ඔව් එහෙමයි. ආ දැන් එළවලු කපනවා කියන්නේ ඒක ඒකේ ස්පර්ශය අ, තියාගෙන පටන් ගත්තමයි ටිකක් වෙලා යනකොට අර මුළු මුළු ක්‍රියාවලියම බලන්න පුළුවන් විදිහට සමහර විට හිත අ, මේ පිටින්නම් බලනවා වගේ අ, අවස්ථාවකට අ, මේ එනවා. අ, නෑ ඒකයි ඒක ස්වාමීන් ඒක වහන්සේ. ඒක වැරදි ඕක එහෙමයි. මේ තමන් ඔය මේ සක්මනයි දෛනික සතිය මාරු කරගෙන තියෙන එක නේද? ආ ආ. ඔය අපි ඊට මෙලෝ එළවලු කපන එක නේද උදාහරණයක්. එළවලු කපන එක නේද? ඔව් එහෙමයි ස්වාමීන් වහන්සේ. ඔව් ඔව්. එහෙමයි. දැන් ඒකේ සක්මණේ වගේ පාදේශ පරිචයට හිත යොදවලා මුළු සක්මනම දැක ගන්නවා කියන එකක් නැහැ දෛනික සතිය. ආ එහෙමයි. දෛනික සතිය එතෙන්ට යන්නේ නැහැ. දෛනික සතිය පටන් ගැනීමම ඔක්කොම බලාගෙන තමයි ඉන්නේ. ආ එහෙමයි. ඒ කියන්නේ සමස්ත ක්‍රියාවලියෙන් බලාගෙන ඉන්න මිසක් අර එක තැනකට ස්පර්ශය යොදාගෙන ඉන්න අවස්ථාවක් නැහැ. ඉතින් මට එහෙම ඉන්න බෑනේ. දැන් ඉඳද්දි කොහොමද? දැන් මොකද දැන් මේ යතේ පතෝල කරලා මේ යතේ පීයේ. දැන් කොයි ස්පර්ශයේ රහිතව දන්නේ බෑනේ. එහෙමයි. සක්මණේ වගේ විධිමත් විධිමත් තරමුණක් නැහැනේ එදිනෙදා ජීවිතේ. කොහොම වෙනස් කරනවද මේ යතෙන් පැහැන ගන්නවා, යතෙන් පොත ගන්නවා. තප්පරෙන් තප්පරෙට වෙනස් එහෙමයි. ඒක නිසා ඒක කොහොමත් හැමදේම බලාගෙන ඉන්න එක තමයි ඩ්‍රයිවිං සතියේ තියෙන්නේ. එහෙම නැත්නම් සක්මන වගේ අර ප්ලේන් එකක් වගේ අර රණවේ එකේ ගිහිල්ලා ගිහිල්ලා උඩර නගන වගේ එහෙම එකක් නැහැනේ ඩ්‍රයිවිං සතියේ. එහෙම නැත්නම් හැමතිස්සෙම වැඩේ ඉන්නේ. එයා බොන් වෙලා තියෙන්නේ ප්ලේන් එක. ආයි රණවේකට ගන්න බැහැනේ. ඩ්‍රයිවිං සතියේ එහෙම එකක් නැහැ. ඔව් හැමතිස්සෙම ක්‍රියාවේ තියෙන හැමතිස්සෙම. මොහොතම මොකක් හරි කර කරන්නේ. එහෙමයි. එතකොට අර සක්මනේ වගේ ස්ටෙප් වලට බෙදන්න බෑ දැන්. එහෙමයි. දෛනික සතියේදී අපි කරන්නේ පරයන්ක භාවනාවට අනුග්‍රහය පිණිස හිතට අකුසල් එන එක. ෆිල්ටර් කරගෙන ඉන්න ඕන. එතකොට ඒක ඒක කරන්නේ අපි අනවශ්‍ය දේවල් අනවශ්‍ය හිතේ ඒක උරියන් ජාගාරයන් යෝගියන් කියන්නේ. ජාගාරයන් යෝගී යෙදෙන එක තමයි අතන එක්සර්සයිස් එක අභ්‍යාසය වෙන්නේ. ඒ කියන්නේ හිතරෙන අනවශ්‍ය දේවල් හිතන එක නතර කරනවා. එහෙමයි. තේරෙනවා ස්වාමීන් වහන්සේ. හිතරෙන අනවශ්‍ය දේවල් නතර කරන්න මොකද්ද අපිට දන්න පුළුවන් උපක්‍රමය? උදාහරණ බල එකම උපක්‍රමය තමයි කරන දේ ගැන සීන්නේ. එහෙම ඉන්නකොට පරයන්ක භාවනා අත්දැකීම් ලැබෙන්න පුළුවන්. මොනවද මේ? සතර මාදාතු ප්‍රකට වෙන්න පුළුවන්. මෙහෙම කැඩි කැඩි යනවා වගේ ඒ දේවල් නැති වෙන්න පුළුවන් එකපාරට අංශු වගේ මෙහෙම මේ වෙන්න පුළුවන්. ඒ කියන්නේ හැමතිස්සෙම අපි ඩයිනසිටි පවත්වනකොට පරයක්ක භාවනාවේ අත්දැකීම් ඕන වෙලාවක වෙන්න පුළුවන්. ඒ කියන්නේ බලාපොරොත්තු ඉන්නවා. එහෙමයි. එතකොට ඒ වගේ එකක් එන්නේ එක්ස්ට්‍රීම් ලෙවල්. ඒ කියන්නේ ටික හොඳට හිත එකක් දුන අවස්ථාවක්. ඒ ඒ වුණත් අපි සාමාන්‍ය ඥානරම හඳුරු කියන්නේ ඒ වගේ වෙලාවට දැන් ඉදිරියේ දෛනික සතිය කියන්නේ ඉදිරියදා කරන වැඩ නතර කරලා භාවනාවට යන එක හොඳයි කියලා තමයි කියන්නේ. නමුත් ඉතින් දැන් ඌ වෙනකොට ඒක කරන්න බෑනේ. ඌ වෙන එක නතර කරලා භාවනා කරන්න බෑ. එහෙමයි. ඉතින් ඒක නිසා ඒකත් අපි මේ දැනගෙන ඉදිරියදා වැඩිම තමයි ඉඳෙන්නේ. අපිට වෙන මෙහෙයකට වෙන ස්ටෙප් එකකට යන්න බෑ දෛනික සතියෙන්. මොකද යන්න බැරි දැන් එතකොට වැඩේ කරගන්න කවුද කවුද වැඩේ කරන්නේ එහෙමයි එහෙමයි මට ඒ ප්‍රශ්නය ස්වාමීන් වහන්සේ සමාවෙන්න මේ අර හිත පිට පිට ඉඳන් වගේ මුළු මුළු ක්‍රියාවලියම නිකන් බලනවා වගේ තේරෙනවා සමහර වෙලාවට එතකොට මට හිතුණා භාවනාවේ අර මුළු භාවනාවම අපි පරයන්කේදී අර මුළු භාවනාවෙම සිහිය පවත්වන එකයි එතනයි සම්බන්ධයක් තියනවාද කියලා එතකොට ඒක සමන පාර්යමක භාවනාවේදී ස්වාමීන් වහන්ස මුළු භාවනාවෙම අර සිහිය පවත්වන වෙලාවක් එනවනේ ඒකාග්‍රතාවයේ ඉඳගෙන මුළු භාවනාවම සමස්ත භාවනාවම දැක ගන්නවා එකයි එතන සම්බන්ධයක් තියනවාද කියලා මට හිතුණා ස්වාමීන් වහන්සේ. ඔව් ඒක අර දෛනික සතියනේ දවසෙන් දෛනික සතියත් එක්ක සම්බන්ධ වෙන්නේ නැහැ. ඔව් එහෙමයි ස්වාමීන් වහන්සේ. ආ දෛනිකදී කොහොමත් ඒක තමයි කරන්නේ. ඒ ආ එහෙමයි. තේරුණා ස්වාමීන් වහන්සේ. මොකද පරයන්කේ පරයන්කේ විදිය වෙනයි දෛනික සතිය කියන්නේ. අපේ මනෝභාවයක් තියෙනවා කියන ඒක අර ඒ ගැන ටිකක් අද කියලා දෙනවා මම. ඒ කියන්නේ මේ මනස ක්‍රියාත්මක වෙන ක්‍රමයක් තියෙනවානේ. අපි භාවනාවට මම දැන් මෙතන වාඩි වෙලා ඉන්නවා කියලා හිතාගෙන භාවනා අරමුණකට හිත යොදලා භාවනා යන විදිහෙන් එකක්. ඊළඟට දෛනික සතියේ අපි කරන වැඩ දිහා බලන් ඉන්නවා කියන එක ඒක තව එකක්. වැයික් නෑ. සිය පැවැත්ම වශයෙන් ගත්තොත් දෙකම එකයි. නමුත් ඒවැය වෙනස්කම් තියෙනවා. ඒ වෙනස්කම් දෙනින්ද පරයන්ක භාවනා කියලා තියෙන නැත්නම් ඒක ඔක්කොම එදිනෙදා අතපතු ගාගෙන වැටි ටික කරගෙන ඉන්නවා ඔක්කොම නිකන් දකින්න බැහැ නේද? ඉතින් ඒක දෛනික සතියයි පරයන්ක කියලා දෙකක් සක්මන පරයන්කේ දෛනික සතිය කියලා තුනක් තින්නේ ඒකයි නමුත් භාවනා වල දියුණු වුණාට පස්සේ ওই තුන එකට ලින්ක් වෙනවා එතකොට ඒක ගොඩක් දියුණු අවස්ථාවක් තියෙනවා එතකොට පරයන්කින් යන කොටස සමහර දෛනික හැටින් යන්න පුළුවන් සමහර අයට. يعني සමහර වෙලාවට අපිගේ මාර්ගඵලයක් ලබන්න ඉන්න කෙනෙකුට එයා කොච්චර පරියන් කරා සමහර විට මාර්ගඵල ලබන්නේ දෛනික ජීවිතයේදී වෙන්න පුළුවන්. එහෙම වෙන වෙලාවල් තියෙනවා නේද? දැන් ආනන්ද හඳුරන්නත් ඒක නෙමෙයි. පරියන් කෙනෙමේනේ රහත්තුන්. ඉතින් ඒක වෙන්නේ අර හොඳට ඔය සේරම එකට ලින්ක් වෙනවා. ඉතින් ආරම්භයේදී යෝගාචරය පරියන්කේ සක්මන දැනෙන යටි කියලා තුනට කඩාගෙන වෙන වෙනම තමයි යන්නේ. එහෙමයි සමිනස්. ඒ තුන එකට ලින්ක් කරන්න බෑ සක්මනටවත් ගොඩක් කලාට සක්මනටවත් සක්මන ඉතින් ප්‍රොෆෙෂනල් ලෙවල් එකෙන් සක්මනම කරන අයට පුළුවන්. සාමාන්‍ය සක්මනටයි දෛනික සතියටයි බෑ ওই තුනම එකට ලින්න. ওই තුනම එකට ලින් කරනවා පරයන්ක භාවනාව දින දවසයි දින. ඒ පරයන්ක භාවනාව හොඳට දිනු කරපු කෙනෙකුට තමයි දෛනික සතිය ඒ තුන එකට කනෙක්ට් කරගන්න. එකකන් එයා මේ දෙක අරකට අරක අනුග්‍රහය වෙනස තමයි යන්නේ මාරු මාරුවට යන්නේ. ඊපස්සේ භාවනාව අතර දිනුනා වෙලාවක ඔය පරයන්කේ දෛනික සතිය දෙක බොඳ වෙලා යනවා. සීමා බොඳ වෙනවා. සීමා බොඳ වුණාට පස්සේ දෙකම එකයි. අන්දමයි ස්වාමීන් වහන්සේ තේරුම් ගන්නයි. මේවන අපි අද වැඩසටහන ආරම්භ කරන්නේ ඉතින්. සිරම් දෙනාගෙන මයික්‍රොෆෝන් එක ඔන් කරන්න සාදුකාරක් පවත්වන්න. සාදු සාදු සාදු සාදු සාදු සාදු Namo tassa bhagavato arahato sama sambuddhassa. Namo tassa bhagavato sama sambuddhassa. Namo tassa bhagavato arahato sama sambuddhassa. Namo tassa bhagavato arahato sama sambuddhassa. Buddhang saranang gacchami. Buddhang saranang gacchami. Dhammam saranam gacchami. Dhammam saranam gacchami. Sanggam saranam buddhang saranam gacchami. Dutiyampi buddhang saranam gacchami. Dutiyampi damang saranang gacchami. Dutiyampi damang saranang gacchami. Dutiyampi sanggam saranang gacchami. Dutiyampi sanggam saranang gacchami. Tatiyampi buddhang saranang gacchami. Tatiyampi buddhang saranang gacchami. සතයම්පි ධම්මං සරණං ගච්ඡාමි සතයම්පි ධම්මං සරණං ගච්ඡාමි සතයම්පි සංඝං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි සරණාගමනං සම්පන්නං ආම් බ්‍රහ්මන්තේ ආනාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි.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 අදම එම කවුරුත් නැද්ද? ඔක්කොම පරණයි ඉන්නේ. අද ආවේ හැමදේම. ආ අද කියන්නේ group එකේ ඉන්නවද? WhatsApp group එකේද හැමදේම? නෑ නෑ කමටාන් කමටාන් group එකේ ඉන්නවද? කමටාන් වර්තා දාන්න. භාවනාත් දෙකේ. ආ එතකොට රඩචන්දන ආවේ කොහමද එතන ලින්ක් එක ලින්ක් එක දැකලා ආවේ ඒ කියන්නේ group එකේ ඉන්නවද කමටහන් වර්තා දාන ඔව් ඔව් අර Facebook page එකේ ඉන්නවා ආ කමටහන් දාලා නැහැ මේක කරන්නේ නෑ හම්බුනේ හරි එතකොට group එකට ඇවිල්ලා කොච්චරද ආ දැන් ටික කාලයක් වෙනවා සමහරවිට මට හරියට මතක නැහැ හරි හොඳයි දැන් අපි අද ඉරුදින භාවනා වැඩසටහන ආරම්භ කරන්න අපි දැන් මේ කාල වේලාව ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ. දැන් එතකොට මූලික වශයෙන්ම අපි යෝගාවචරින් සඳහා අවශ්‍ය කරන දර්ශනා භාවනාව ආරම්භ කරන්න අවශ්‍ය කරන මූලික උපදේශ මාලාව ලබා දුන්නට පස්සේ තමයි අපිට භාවනා යෝගාවචරින් පිළිබඳව අවශ්‍ය කරන්නේ උපදේශ දෛනික දයමින් තමන්ගේ දෛනික භාවනාවට අදාළ කරන මේ භාවනා උපදෙස් ලබා දීම සිද්ධ කරන්නේ. එතකොට මම කීප දෙනෙකුට කිව්වා යෝගාවචරින්ගේ තමන්ගේ භාවනා අධ්‍යක්ෂ ඉදිරිපත් කරන්න කියලා. එතකොට අපිට ඒක අද සාකච්ඡාවට ගන්න පුළුවන්. ඒ වගේම අද මම විශේෂ මාතෘකාවක් කිව්වද මොකක්ද? එහෙම හිතුවේ. එහෙම. අපද කිව්වේ. සංස්කාර ලෝකයේ අත්හැරීම මේ විශ්වයේ පරිදි ලැබෙන ආකාරය භාවනා යෝගාවචරය අත්දකින මොකද මොකද සංස්කාර ලෝකයේ අත්හැරීමේ විශ්වීය පණිවිඩය ලැබෙන ආකාරය භාවනා යෝගාවචර අත්දකින්නේ කිසිද? ආව හම්බුනේ පණිවිඩය. නෑ සමහරවිට බලාගෙන ඉන්නවා. දෙයයන් සක්කරය ඇරිලා කියයිද? ඔක්කක් කනලා වෙන්න පණිවිඩය ආවා. හරි. ඔබ වහන්සේ දැන් එතකොට අපි අද මූලික වශයෙන්ම විදර්ශනා භාවනාව අපි ආරම්භ කරන විදිය එතකොට අලුතෙන් ආපු ඒ භාවනා යෝගිනීටත් පුළුවන් භාවනාව ආරම්භ කරන්න. එතකොට මූලික වශයෙන්ම අපි අර ලසිත මහත්තයා මුලින් කතා කරා වගේ මේ ලෝකයේ කියන බෞද්ධ ජනතාව සම්මා දෘෂ්ටික භාවයට පත් වීමට අදහස් කරන මේ භාවනා යෝගාචරින්ගේ ඉතාම ඒ අයගෙනුත් ඉතාම සුළු පිරිසක් තමයි මේ භාවනාව අඛණ්ඩව පවත්වාගෙන යන්නේ. එතකොට මේ ධර්මය ගත්තට පස්සේ කෙනෙක් බුදුහාමුදුරුවෝ කෙරෙහි හෝ ධර්මයේ කෙරෙහි සංඥා කෙරෙහි ශ්‍රද්ධාව ඇති කරගන්නේ මොකකින්ද? ඒකට මොකන්ද බලපාන හේතුව? ශ්‍රද්ධාවට හේතුව මොකක්ද? දන්නේ. දුක ගණ්ඩාන්නේ දැන් මහලේ උපසල ගණන් කරනවා සද්ධා වේතෝ වද සම්මා දිට්ඨිය සම්මා දිට්ඨිය සම්මා දිට්ඨිය බම්බුව තමයි සම්මා දිට්ඨිය දැන් ඔක තමයි ඔක්කොම පටලවාගෙන ඉන්නේ දැන් ඔය එකනේ දුක්ඛ නිසාරණ සද්ධාව හා දැන් දසන මාර්ග පොතේ මම එදා කිව්වා නේද ඒක තියෙනවද? ඒක බැලුවේ නැහැ. තුන්වෙනි ඡේදය මොකක්ද තියෙන්නේ? තුන්වෙනි ඡේදය. මොකක්ද තියෙන්නේ? හ්ම්? සද්දාව මොකටදපත් තියෙන්නේ? ශ්‍රද්ධාව හේතු වෙන්නේ මොකටද? සති. දන්නේ නැද? ඈ? කවුද එක්කෙනෙක් කිව්වා කවුරුහරි යන්නේ? ශ්‍රද්ධාවට ප්‍රත්‍ය වෙන්නේ මොකද්ද? දුක්ඛ දුක. දුක කියලා මම කිව්වා. ඔව් දුක. ඒ කියන්නේ මේ ජීවිතේ මම කලින් කිව්වේ ඒක මේක දුකක් තියෙනවා සංසාර ගමනක් කියලා එකක් තියෙනවා. ඉතින් ওই භවයේදී පුදුරත් අපිට අන්තිමට දුකක් තමයි තියෙන්නේ. දුක තමයි විඳින්න වෙන්නේ. එහෙමනම් මේ දුක්ඛ නිරෝධය සඳහා වහවහ කටයුතු කරන්න ඕන. මේ දුක්ඛ නිරෝධය සඳහා වහවහ කටයුතු කරන්න අදහසක්. එහෙම නැත්නම් ස්ථිර අදහසකට. එන කෙනා තමයි භාවනාව يعني මොන දේ වුණත් ලෝකේ කඩා කඩාගෙන වැටුණත් භූමිකම්පාවක් ආවත් නායි ගියත් මහා ගංගා තුරක් ආවත් එයායි භාවනා නතර කරන්නේ නැත්තේ ඒ වගේ අය විතරයි. දැන් අනිත් අයට එහෙම එකක් නැහැ. ඒ අනිත් අයට ශ්‍රද්ධාව භාගයට ශ්‍රද්ධාව. දැන් කවුරු හරි අපට ආසක් දැම්මොත් තමයි වර්තා දාන්න මට. ඒ අයට මට තියා ගන්න ඕන ශ්‍රද්ධාවක් නැහැ කියන. ශ්‍රද්ධාවක් නැහැ කියලා කියන්නේ ශක්තිමත් ශ්‍රද්ධාවක් නැහැ. දැන් අපි අමෝලිකා සද්දා, අපාරචි සද්දා ඒවනේ දැන්. භාවනාවට ඒවා වැඩක් නැහැ. භාවනාවට අවශ්‍ය වෙන්නේ මේ දුක පිළිබඳව. දුක දැකලා ධර්ම මාර්ගය යන කෙනා තමයි එයා තමයි භාවනාව කියන්නේ දුක්ඛ නිරෝධය කරන්න යන්නේ. මොකද දුක්ඛ නිරෝධය කරන දුකක් තියෙනවා කියලා දැනගන්න. දැන් මුලින් ඔක්කොම ඒක හැමතිස්සෙම කටපාඩම. අර අර අපි විද්‍යාවට ඉගෙන ගන්න ආර්ථිකාවක් වගේ ඒ පිටි ගහලා දෙන්න ඕන එක. මේ සංසාරේ දුකක් තියෙනවා. කැලෙන්ඩරේ අපි කැලෙන්ඩරේ ගහන්න අන්න ඒ වගේ කැලෙන්ඩරේ දවස බලන්න. ඒ වගේ තියෙනවා. සද්දා දුකට පත්‍යයි. දැන් මම විදර්ශනා මාර්ගේ පිට කවර එක දාලා තින්නේ ඒකයි. පොත පෙරලන්න අවශ්‍ය නැහැ. අතමර ඕගල් පිට කවර එක දාන්න ඕනේ. පොත මුද්‍රණය කරන්න දායක වෙච්ච අය ගැන කියලා මොකක් හරි ගන්න දාන්න දේවල්. ඒ ගැන මේක බෝක දැන් මේකයි. මොකද ඕක අමතක වෙන්නේ. ඒ නිසා විදර්ශනා මාර්ගයේ නෙමෙයි කියවන්න නම් අපි සමහරවිට පිට කවරේ කියවන්න. පිට කවරේ කියවගෙන පොත කියවහා සමානයි. මොකද පොතේ මොකක් තිබ්බතට නේ? සද්දාවට ප්‍රත්‍ය දුක. මොකද දුකක් නැත්තම් බුදුහාමුදුරාණ ආනන්ද මේ දුකක් නැත්තම් මේ මේ අය මේ කඩාගෙන බිඳගෙන <laughs> බුදුහාමුදුරම වාගෙන එයිද මේ හැමතැනම මේ විශ්වයේ හැමතැනම චක්‍රාවාටේ හැමතැනම එහෙම නැත්තම් අපේ මේ සක්වරේ හැමතැනම සතුටින් ඉන්න පුළුවන් සත්‍යයන් අනන්ත අවකාශයේ ඉන්න සීලම සත්‍යයන් සතුටින් ජීවත් වෙන්න පුළුවන් නම් බුදු කෙනෙක් ඕනද මොකටද බුදුනේ අවශ්‍ය නැහැ එහෙමයි එහෙමයි සමහර බුදු කෙනෙක් ඕනේ දුකක් තේරෙන්න. එතකොට බුදුවරයෙක් තමයි දන්නේ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව. ඉතින් ප්‍රතිපදාව කියලා දුන්නාම ප්‍රතිපදාව යනවද නැද්ද කියන එක බුදුහාමරට අදාළ නැහැ. ඒක ඕගොල්ලෝ තමයි ඒක තීරණය. දැන් ඕගොල්ලන්ට ළමයාගේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල වැඩගත් නේ <laughs> දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාවට. <laughs> නොතර දැන් ප්‍රශ්න තියෙන්නේ. ආයි විභාගේ තියලා ආයි දුකටම يعني අපි දුකටම තමයි කැමති. අය විභාග කියන්නේ කියන්නේ ඒකයි. ඒකට අපි හරියම කැමති දුකින්. තමන් විතරක් නෙවෙයි ඔක්කොම. ගෙදරින් නෑවත් දුකටපත් කරන්න අපි හරිය කැමති. ඒ නිසා තමයි අපි දුක ඉල්ලම් කන්නේ. එහෙම නැත්නම් මේක දුකක් මේක දුක නිරෝධය කරන්න ඕන කියලා එහෙම එකක් ඔලුවට එන්නේ නැහැ. වදා. එහෙනම් මේ අය තමයි භාවනාව දෙකටම කරන්නේ. මේ දුකක් තියෙනවා මම හැමදාම උදේට නැගිටනවා. ඒ කියන්නේ බුදුහාමුදුරගෙන උත්තාන සංඥාවෙන් නිදා ගන්න කියන්නේ ඒකයි. උත්තාන සංඥාවෙන් නිදා ගන්නවා කියන්නේ කොයි වෙලාවද මම දුක්ඛ නිරෝධගාමී ප්‍රතිපදාව නැවත ආරම්භ කරන්නේ. මම මේ తాවකාලිකව අපේ ඇඟේ යක්මාවට එන්න හදවතට මොලේට පොඩි විවේකයක් දෙන්න තමයි මම නිදාගන්නේ. නැත්නම් සෞඛ්‍ය තත්ත්වේ පවත්වා ගන්න. නැත්නම් අක්මාව සෞඛ්‍ය වෙනවා නිදාගන්න නැත්නම්. හදවත සෞඛ්‍ය වෙනවා. මොළය අවුල් වෙනවා. දැන් නිදාගන්නේ මේ පොඩි බ්‍රේක් එක. පැය පහක පැය හයක බ්‍රේක් එකකට නිදාගන්නේ. අයි නැතිට ගාන දුක්ඛ නිරෝධ ගාමී ප්‍රතිපදාවෙන් තමයි පටන් ගන්න. වැන්ජිම ස්ටාර්ට් කරන්නේ එතනින්. දැන් ඔයගොල්ලෝ උදේට නැගිටලා මොකද්ද කරන්නේ? පොඩි උන්ට බයිනවා. මහත්යන බයිනවා. නැගිටින්නේ කියලා ලෝකනේගේ ප්‍රශ්න. ඒක ඇඳුම් එහෙම මේ විසික් කරලා දාලා කියලා ඒකට බයින. ළමයි ඉස්කෝලේ යන්නේ නැහැ කියලා ඒකට බයින. ඕන දුක නිරෝධ ගාමී ප්‍රතිපදාව මතක් කරලා දෙන්න නැගිටිනවා. ඒ ඔන්න තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒ ප්‍රශ්නේ දන්න කෙනා තමයි කන්ට්‍රෝල් භාවනා කරන්නේ. මොනදේ රජකම ලැබුණා දුක්ඛ නිරෝධගාමී ප්‍රතිපදාවට තමයි කටයුතු කරන්නේ. අනේ වෙන සිත්තුමාලා එහෙම නෙන්නේ. එච්චර බිස්නස් කාර්යය පවා ඒ ධර්ම මාර්ගයෙන් හිටියේ කියන්නේ. විචාකාවල වගේ ඒගොල්ලෝ සෝවාන් වෙලා කොච්චර උනන්දුවෙන් මේ කටයුතු කරාද බුදුහාමුදුර අනාගාමී වෙච්ච කෙනාට බනිනවා සමහර වෙලාවට. දොස් කියනවා රහත් වෙන්නේ නැතුව හිටියේ. ආරාධන ගිරහටත් බයිනවා කියලා කිව්වම හිතා කොහොමද? ඒ පුදග්ජනයට කතන්දරයක් නෑ නේ. මදිනේ බූවල්ලෙන් ගහනවා. දෙපතෙන් ගහනවා. ඉතින් ඒක තමයි කතන්දර. ඒ නිසා අපි භාවනා කරන්නේ දුක්ඛ නිරෝධය. දුක්ඛ නිරෝධය සඳහා භාවනා කරන්න අපි මොකක් ඉඳලාද? දුක්ඛ නිරෝධය සඳහා භාවනා දුක්ඛ නිරෝධය සඳහා භාවනා කරන්න මොකද? හ්ම්? නිවන් දැකීම. දුක්ඛ නිරෝධය කරන්න. දුක්ඛ නිරෝධය කරන් දුකක් තේනින්න. දුකක ඉන්නේ කියන එක වැටහෙන්නේ නැහැ අපිට. මම දැන් ඉන්නේ දුකක. දුකක නම් ඉන්නේ. දැන් දුකෙන් මිදෙන්න බෑ. ඔයගොල්ලෝ හිතන් ඉන්නේ ඔයගොල්ලෝ සැපෙන් ඉන්නවා කියලා. ඒක නේ ප්‍රශ්නය තමයි. නේද? සැපෙන් ඉන්නවා කියලා හිතර කෙනා දුක්ඛ නිරෝධයක් අවශ්‍ය කරන්නේ නැහැ. දුක්ඛ නිරෝධය අවශ්‍ය වෙන්නේ දුකෙන් ඉන්නවා කියලා දැන් දන්න කෙනාට විතරයි. දුකෙන් ඉන්නවා කියලා දන්න කෙනාට තමයි ශ්‍රද්ධාවක් තියෙන්නේ. දුකෙන් ඉන්නවා කියලා දන්නේ නැති කෙනාට ශ්‍රද්ධාවක් නැහැ. මොකද එයා සැපෙන්නේ. ඒ නිසා මේ බුදුදහම ධර්මය දුක මත පදනම් වෙච්ච දහම. ඒ අනිත් ආගම් ඔක්කොම ගත්තාම සැප මත පදනම් වෙලා තමයි තියෙන්නේ. ඒක සැප විඳින්නේ කොහමද? කතෝලික ආගමේ ගත්තත් එහෙම. ඒගොල්ලෝ බලන්නේ දුක්ඛ නිරෝධය කරන්න නෙවෙයි. දුක්ඛ නැති තැනකට යන්න තමයි ඒක කරන්නේ. Hindu ධාමෙත් එහෙම. බ්‍රහ්මයා ළඟට ඒගොල්ලන්ට යන්න ඕනේ. බ්‍රහ්මයා ළඟට ගියත් ඔක්කොම හරි. අර බලධාරී දිව්‍යයාගාව ටිකත් අපේ දුක් ටික ඔක්කොම හරි. ඉතින් යාට ප්‍රශ්නයක් නැහැ. ඉතින් යාට යා බලන්න. යා බුදුදහම විතරයි දුකක් තියෙනවා කියලා වටහාගෙන දුක නැති කිරීමේ මාර්ගය මේකයි කියලා අවබෝධ කරගෙන ඒ ගමනේ හරියට යන්නේ. යන්නේ. ඒකේ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව තමයි මොකද්ද? භාවනා කරනවා. ඔව් භාවනා මාර්ගය. අරිෂ්ඨාංග මාර්ගය. අරිෂ්ඨාංග මාර්ගය කියන භාවනා මාර්ගය තමයි. අපි ඔබ වෙනම් වෙන් කරගෙන ඉන්න භාවනාව එකක් අරිෂ්ඨාංග මාර්ගය තව එකක්. එහෙම නෑ භාවනාවට තමයි අරිෂ්ඨාංග මාර්ගයක් තියෙන්නේ. එහෙමයි ස්වාමී. අපිට ඉස්කෝලේ ඕක උගන්වන්නේ නෑනේ දහම් පාසලේ ඕක උගන්වන්නේ නෑ අරිෂ්ඨාංග මාර්ගය කියලා කටපාඩම් කරුවාට අරිෂ්ඨාංගික මාර්ගයේ තියෙන්නේ භාවනාව. මොකද බොජ්ජංග ධර්ම වඩන්නේ නැතුව විද්‍යා විමුක්තිය පහළ වෙන්නේ නැහැ. විද්‍යා විමුක්තිය පහළ වෙන්න පුද්ගලයෙක් තුළ බොජ්ජංග ධර්ම වැඩෙනවා. බොජ්ජංග ධර්ම වැඩෙන්න නම් භාවනා කරන්න. භාවනා කරන්න බෑ අරහෂ්ඨාංගික මාර්ගයේ පළවෙනි අංග හත. සමාධි පරිස්කාරක ධර්ම හත නැතු. ඔන්නෝමයි ධර්මයකට ලින්ක් <laughs> කරන්න. මට බුදුදහම කියන්නේ මොකක්ද කියලා වොත් ඔන්න ඔය ටික කියාගෙන යන්න පුළුවන්. ඔයාලන් කියන්න බෑ. අද බාරම් කළ දුන්නා කියන්න බෑ. ඔය ධර්මතා ටික එකට ගැලපෙන්නේ ඔන්න ඔතෙන්. එච්චරයි. පැහැදිලි නේද? දැන් මම දැන් අපි දුක්ඛ නිරෝධ ගාමී ප්‍රතිපදාව නම් මුලින්ම කරන්න ඕන අපි සුදුසු ආසනයක ආසෝ ආකාරයෙන් වාඩි වෙනවා. මොකද හැමතිස්සෙම දැන් දුක්ඛ නිරෝධය කරන්න නම් අපි නිරෝධය කරන්න නම් අපේ පහසුව. සෝපාසුව මුලින් අත්දකින්න. සෝපාසුව අත්දැක්කොත් තමයි දැන් කවුද? සිද්ධාත් කුමාරයා. සිද්ධාත් කුමාරයා දුක දුක ගැන දැනගෙන හිටියේ නෑනේ. එයා දැනගෙන හිටියේ සැප සැපන් සැපම තමයි. ඒ කියන්නේ රම්මේ සුරම්මේ සුබ මාලිගාව තුනේ සැප තමයි දුක දැනගෙන හිටියේ නෑනේ. ඉතින් අපි දුක දැනගන්න නම් මුලින් සැපෙන් ඉන්න ඕන. අපි අපි සැපෙන් හිටියොත් තමයි දුක අවබෝධ කරගන්න පුළුවන්. ඒ නිසා හැමෝම සුව පහසු ආකාරයකට මුලින් වාඩි වෙන්න. ඉරියව්ව පරීක්ෂා කරලා බලන්න තමයි සැපෙන් සුව පහසෙන් සමබරව ඒ විදිහට වාඩි වෙලා ඉන්නවද කියන එක බලන්න තියෙනවා. ඊළඟට අපිට දුක්ඛ නිරෝධිගාමී ප්‍රතිපදාවට යන්න බෑ ඇස් දෙක අරගෙන එනේන අරමුණු ඔස්සේ හිත යවන්න බෑ යවල මේක කරන්න බෑ ඒ නිසා අපි ඇස් දෙකත් වහගන්න. ඒතර වම් අත උඩින් දකුණු අත තබාගෙන මම දැන් මෙතන සැපෙන් සුවේ සමබරව සමමිතිකව වාඩි වෙලා ඉන්නවද කියලා පොඩ්ඩක් බලන්න තියෙනවා. එච්චර කරන්නේ. දැන් බලන්න එහෙම ඉන්නවද? මම දැන් මෙතන වාඩි වෙලා ඉන්නවා කියන අරමුණට හිත ගත්තට පස්සේ මෙතෙක් වෙලා දුකක් සඳහා දුකක් ඇති කිරීමට සඳහා එන හිතවිලි නිකාම නතර වෙනවා. නිකාම මේ ටික නතර වෙලා මම දැන් මෙතන වාඩි වෙලා ඉන්නවා කියන අරමුණට තමයි හිත යොදන්නේ. ඒතර වාඩි වෙලා ඉන්නවා කියන අරමුණට හිත යොදවුවට පස්සේ ඊළඟට අපිට තේරෙන්න ඕන අපි වාඩි වෙලා ඉන්නවා කියන එක. ඒක කවුරු හරි ඇහුවොත් අපි කොහමද වාඩි වෙලා ඉන්නේ? අන්න එතෙන්දී අපිට කියන්න පුළුවන් මගේ පිටිපස්ස පැත්ත බිම ඇදලා තියෙනවා. මේකෙන් තරහ වාඩිලා ඉන්නවා කියලා කියන්නේ. වෙන කියන්නේ විදියක් නැහැ. ඊළඟට අපිට කියන්න පුළුවන් වම් අත උඩින් දකුණු අත තියාගෙන උඩුකය ඍජුව තියාගෙන උජුං කායම් පනිදාය. පරිමුඛං සතින් උපට්ඨපෙත්තා කියලා සිහිය. ඉදිරියෙන් තියාගෙන පරිමුඛේ. කියලා තමයි පටන් ගන්න අපි. එතනින් අපිට යන්නේ නැහැ. තමන් වාඩි වෙලා ඉන්නවා කියන අරමුණට හිත යොදවා ගන්න පුළුවන්. සැහැල්ලුවෙන් වාඩි වෙලා ඉන්න එච්චරයි. ඒක ඕක තමයි දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව. දැන් ඕක කරන්නද බැරි ප්‍රශ්නේ තියෙන ඕකලද? දාලා පැය භාගයක් පැයක් වෙන් කරගන්න බැරි ප්‍රශ්නේ තියෙන ඕකද? අනිත් ඔක්කොම අමාරු වැඩි ටික කරන්න පුළුවන්. මේ ලේසි වැඩේ කරන්න බෑ. ටීවී එක බලාගෙන ඉන්න පුළුවන්. කුටුවේ වාඩි වෙලා ටීවී ඕෆ් කරලා හින්දක වහගෙන ඉන්න බෑ. ඒක කොහෙද දුක්ඛ නිරෝධය. ඒ ටීවී එක බලාගෙන ඉන්න ඉරියව්වම ඉඳලා ටීවී ඕෆ් කරලා දාන්න. එච්චර නෙවෙයි. ටීවී ඕෆ් කරලා දෙක වහන්න තියෙන්නේ. ඇස් දෙක ඇරියොත් නර කෙහෙල් මල් ටික පේන්නේ. අර ඔක්කොම දුක එන්නේ අර ටික බැලුවොත් ඇහුවොත්. ඔක ඕෆ් කරපුවාම බලන්න දුක් කීයක් අඩු වෙනවද? ටීවී ඕෆ් කරලා ඇස් දෙක වහගත්තාම ඉතාලම අද දුක නිරෝධ කරන්න පුළුවන්. ආ වෙන. මේ ඉන්නකොට Tamanට තේරෙනවා සැපෙන් සුවෙන් සමබරව වාඩි වෙලා ඉන්නකොට අපිට තේරෙනවා අපි චේතනා පාල කරන්නේ නැහැ කියන්නේ. චේතනා පාල කරන්නේ අපි චේතනා පාල කරන එක නතර කරපු ගමන් මොකද ප්‍රකට වෙන්නේ? ආඩද කියන්නේ? අපි චේතනා පහල කරන එක නතර කරපු ගමන් අපිට මොකද්ද වැටෙන්නේ? සංස්කාර සංස්කාර වෙන්නේ ඉඳගෙන ඉන්න ඉරියව්ව ස්වාමිනවංශ. එහෙමමල තමයි. අපි චේතනා පහළ නොකර ඉන්නකොට අපිට ප්‍රකට වෙන එකම දේ තමයි අචේතනික වෙන දේවල් පේන්න ගන්න. දැන් ගෙදර ලොකු ලවුඩ් ස්පීකරයක් දාලා තියෙනවා නම් කුරුල්ලෝ කිචිපිචි ගානව ඇහෙනවද නෑ නෑ කුරුල්ලන්ගේ සද්ද අහන්න ඕන නම් අපේ ගෙදර ලවුඩ් ස්පීකරය අපි ඔෆ් කරන්න ඕන ගෙදර කැසට් එක ඔෆ් කරන්න අපේ චේතනා පහළ කරන්නේ නැතුව මම දැන් මෙතන වාඩි වෙලා ඉන්නවා කියන අරමුණ හිතේ එළුවට පස්සේ අපිට ඊළඟට ප්‍රකට වෙනවා නම් ප්‍රකට වෙන්නේ මොකද අපි ඇඟිල්ලක්වත් හොලවන්නේ S2 ඇයි පිය ගහන්නේ අතපය හොලවන්න කකුල් දෙක හොලවන්න නියපොතු හොලවන්න එහෙම නැත්නම් නියපතනම ඇඟිලි හොලවන. එහෙමනම් සුළු දෙයකටම ගේ මයිලක්වත් හොලවන්න අපි චේතනා පහල කරන්නේ නැත්නම් මම දැන් මෙතන ඉන්නවා කියන අරමුණේ නම් හිත යොදවාගෙන එහෙමනම් අපි ප්‍රකට වෙන එකම දේ තමයි චේතනා පහල නොකර වෙන දේවල් ටිකක් තියෙනවා නම් මේ කය තුල අන්නේ ටික ප්‍රකට වෙන්න ගන්න. ඉතින් මොනවද එහෙම වෙන්න තියෙන දේවල් ටික? හුස්ම ගැනීම දැනෙන්න පුළුවන්. කය වේදනාවක් වෙනවා නම් ඒක දෙන්නේ නැහැ. කය වේදනාවක් කියන්නේ චේතනා පහල කරලා නෙමෙයි. බඩේ ගැක්කුම්, ඉසේ ගැක්කුම්, තුනටි ගැක්කුම්, ධනිස් ගැක්කුම්. ඒ ටික ඔක්කොම චේතනා රහිතව එන අරමුණු ටික. ඒ චේතනා රහිත අරමුණු ටික අපිට පේන්නේ මොකක් නිසාද? අචේතනිකව වෙන දේවල්. පේන්නේ මොකද? අසංස්කාරිකව වෙන දේවල් අපිට පේන්නේ මොකද? අපි සංස්කාර කරන්නේ නැතිනම්. අපි සංස්කාර කරනකම් අරය ගැන මෙයා ගැන ලෝකෙ ගැන හිතන තාක්කල් අපිට උස්ම ගැනීමක් තේරෙනවා. ඉතර කල් අපි උස්ම ගන්න තේරෙන තේරුන්නේ නැහැ. ඒ මොකද තේරෙන්නේ? අපි හැමතිස්සෙම චේතනා පහල පහල කරලා අවිද්‍යාව පත්‍ය සංස්කාර කියන ඒ ක්‍රියාවලියට අපි දායකත්වය ලබා දෙනවා දිනපතා. ඒ කියන්නේ දුක්ඛ නිරෝධයට නෙමෙයි දුක හට ගන්න අවශ්‍ය මාර්ගය තමයි අපි දිනපතා හදන්නේ. ඒතර දුක් අලුතෙන් නිර්මාණය කරන එක අපි නතර කරන්නේ කොහොමද? චේතනා පාල කරගෙන නතරන්නේ. චේතනා වික්කේ කම්මම දා මේ තරයි. ඕක ඕකනේ තියෙන්නේ. පොඩි ළමයෙකුත් දන්නවා. චේතනා නතර කරා නම් කර්මයක් නැහැ. කර්මය කියන්නේ කරුණේ. දුක. පුඤ්ඤාවි සංකාරත් නැහැ. දැන් මෙතෙන්දී අපුඤ්ඤාවි සංකාරත් නැහැ කියලා දැනගන්න. හරි. ඕකනේ දුක්ඛ නිරෝධය ප්‍රතිපදාව. එතර මේ ඇස් දෙක වහගෙන නැහෙන් නඩන භාවනා හරියන්නේ නැහැ කියන්නේ. කොච්චර ගුවත් තේරෙන්නේ නැහැ. එමෙ ඉන්නකොට බලන්න මොකද්ද අපිට දැනෙන්නේ? උස්ම ගැනීම අපිට දැනෙන්න පුළුවන්. උස්ම ගැනීම දැනෙනවා නම් අපිට දැනෙන උස්ම දැනෙන තැන අපිට බලා ගන්න පුළුවන් ඊළඟ. නාසිකාග්‍රයෙන් උස්ම දැනෙන්න පුළුවන්. එහෙම නැත්නම් පිම්බීමේ කිරීමෙන් උස්ම දැනෙන්න පුළුවන්. උදරය ඉසීමෙන් සහ පහත් වීමෙන්. එතන හුස්ම දැනෙන තැන අනුව අපිට කර්මස්ථාන දෙයකට අපිට බෙදා ගන්න පුළුවන් භාවනාව. නාසිකාග්‍රයෙන් හුස්ම දැනෙනවා. ආනාපානසති භාවනාවට යන්න පුළුවන්. උදරයේ පිම්බීම හැකිරීම දැනෙනවා නම් කවුරුත් දන්න පිම්බීම හැකිරීම භාවනා කර්මස්ථානට යා ගන්න පුළුවන්. ඒතර ඔය කර්මස්ථාන දෙකම කර්මස්ථාන කියන්න ඕනේ අපි නිකන් අරමුණු වශයෙන් ගත්තොත් ඔය අරමුණු දෙකම ඉතල කරණේවට නෙමෙයි. ඒත් සමහරව ඒකත් යනවා හිතලා කරනවා. ඒක සමහර කමටහන් වාතාවරණයෙන් දැන් මට තේරෙනවා මගේ පාලනයකින් තොරව උස්ම ගන්නවා කියලා. ඒ කියන්නේ මෙච්චරකල් තමන්ගේ පාලනයෙන් තමයි උස්ම කරන්නේ. හිතලා උස්ම ගන්නවා එළනවා. එහෙම අවශ්‍ය නැහැ. මොකද එතෙන්ට ඉබේ වැටෙන හුස්ම බලන්න නම් අපි චේතනා පහළ නොකර කයට හිතව දවන්න ඕන අපි අපි දැන් ඔය හිතලා උස්ම ගන්නවා කියන චෝදනාව වෙන්නේ අපි භාවනාවට වාඩි වෙලා හුස්ම ගන්න එක බලන්නේ. ඒක වැරදි. අපි හැමදේශෙම බලනකොට මේ අචේතනිකව පුළුවන් තරම් ඉන්න. කිසිම වේදනාවක් පහළ නොකර අලතර හුස්මවත් බලන්නේ නැතුව වාඩි වෙලා ඉන්නවා කියන බලන් ඉන්න එක අපි කරන් තියෙන්නේ. අන්න එහෙම ඉන්නකොට ස්වභාවිකව අචේතනිකව වෙන දේවල් පේන්න ගන්නවා. ඒතර හුස්ම ගන්න ඕනේ නැහැ. හුස්ම ගන්න බව බලන්න. ඒක අනවශ්‍ය වැඩක් කරන්න යනවා භාවනාවට මාළේලා උස්ම බලන්න ගියේ. මේ භාවනාව පටන් ගන්නේ ආනාපාන සති භාවනාව අපි පටන් ගන්නේ භාවනාවට වාඩි වෙලා හුස්ම ගැනීමට හිත යොදවන එකෙන් නෙමෙයි. හුස්ම ගැනීම තන්ට හිත යොදවපු ගමන් වෙන්නේ අපි හුස්ම ප්‍රකට කරගන්න හිතන හුස්ම ගන්න. එහෙම අවශ්‍ය නැහැ. ස්වභාවිකව අපි මේ කාය ක්‍රියාවලිය අපිට පේන්න ගන්න ඉච්චරයි. හරි නිකන් ලොකු කැලෑවකට ගිහිල්ලා සද්ද නැතුව ඉන්නවා. එතකොට කුරුල්ලු කිචිච්චි ගාන ඒවා වවුල්ලු කෑ ගන්න ඒවා, නරි කෑ ගන්න, හරි ඌ කියන ඒවා ඇහෙනවනේ. දැන් අපි කොළඹ කොටුවට ගියොත් නරි ඌ කියනවා කෑ ගන්න ඇහෙන්නේ නැහැ. ඒක තනිකර අපි කෘතිම හදාගත්ත එකක් එතනදී. නමුත් ස්වභාවික තැනකට ගිය ගම වනාන්තරයකට, සිංහරාජ වනාන්තරය වගේ තැනකට ගිය ගම අපේ චේතනාවලින් තොරව, අපේ පාලනයකින් තොරව, අපි ස්වභාවික පරිසරයට පරිසරයක් දැක ගන්න පුළුවන්. ඒ වගේ මම දැන් මෙතන වාඩි වෙලා ඉන්නවා කියන්නේ සිංහරාජ වණේ මැදට ගියා වගේ එකක්. අර එතකොට තේරෙනවා අචේතනිකව. උස්ම ඉහළ යනවා උස්ම පහළ යනවා. යෝගාචරය දැනගන්න ඕන උස්මේ ආස්වාසය කියලා එකක් තියෙනවා ප්‍රාස්වාසය කියලා තව එකක් තියෙනවා. තමන්ට පුළුවන් ඒක එතෙන්ට සිහිය යොදවලා ඒක බලන්න. කොතෙන්ද සිහිය යොදවන්න ඕන හුස්ම දැනෙන තැන. හුස්ම දැනෙන තැනට සිහිය යොදවපු යෝගාචරයට වැටෙනවා. එකලාගද හුස්ම ඉහළ යනවා නාසිකාග්‍රේ හුස්ම වැඩිලා එව නැත්තම් නාසයේ පිටිය යන මෙතන නැත්තම් මෙතන තොල තොල උඩ දැනෙන්න පුළුවන්. වැඩිලා පහළට යනවා කොතන හරි දැනෙන්න. ඉතින් මෙච්චර මේක කොච්චර භාවනා යෝගාචරය අනා ආත්ම වශයෙන් චේතනා සහිත වශයෙන් ගන්න යනවද කියන්නේ මට ආස්වාසේ දැනෙන්නේ ප්‍රාස්වාසේ දැනෙනවා කියන ලොකුවට කියනවා. ඒක ප්‍රශ්නයක් නැද්ද කියලා අහනවා. ඒක නිකන් හරියට මොකද්ද? කැලෑවකට ගිහිලා හරි හූ කියන්නේ කුරුල්ලෝ කෑ ගහන දැන් මම මේක ප්‍රශ්නයක්ද කියලා අහනවා වගේ ප්‍රශ්නයක් නෑ. දෙකට නරි නරි හූ කියන්නත් ඕන එකපාර කුරුල්ලෝ කිචිපිචි ගන්නත් ඕන. ඒක නරියා තමයි තීරණය කරන්නේ. නරි හූ කියනවලු. අපිට අදාළ නෑනේ. හුස්ම තමයි ඒක තීරණය වෙන්නේ හුස්ම ආස්වාසිය දැනෙනවද නැත්නම් ප්‍රාස්වාසිය දැනෙනවද ආස්වාද ප්‍රාසාරය දෙකම දැනෙනවා. එතනන් ගිහිල්ලා අපි අපිට ඕන විදිහට මට වන්න ආස්වාදයෙන් දැනුණා දැන් දැනෙන්නේ නැහැ ප්‍රාස්වාසය විතරයි දැනෙන්නේ. කියලා එතනත් ප්‍රශ්නයක් හදා ගන්න ඕන අවශ්‍ය ප්‍රශ්න. ස්වභාවිකව වෙන දේ බලන් ඉන්නවා බලන් ඉන්නයි මම මේ ආවේ කියන එක අමතක කරනවා. ස්වභාවික. ඔබ සිද්ධ වෙන දේ. එතන ගිහලා ආයෙත් තව ප්‍රශ්නයක් හදාගන්න ඕනවශ්‍ය ප්‍රශ්න. එimhe ඉන්නකොට බලන්න ඒ ආස්වාසයට සහ ප්‍රාස්වාසයට එහෙම නැත්නම් පිම්බීම ඇකිලීමට ක්‍රමානුකූලව මොකද වෙන්නේ? ආරම්භයේදී හිත කැළඹිලි සහිත නම් හුස්ම කැළඹිලි සහිතයි. හුස්ම ගොරෝසුවට දැනෙන්නේ. හුස්ම ගොරෝසුවට දීර්ඝව දැනෙන්නේ. හිත තැම්පත් වෙනකොට හුස්ම තැම්පත් වෙලා සියුම්ව දීර්ඝෝ කෙටිව දැනෙන්න පුළුවන්. එතකොට ගුරුවරයා කියලා දෙන්නේ නැත්නම් යෝගාචරය කොච්චර කාලයකට භාවනා කරන්න ඕනද මේ හිත තැම්පත් වෙනකොට හුස්ම තැම්පත් වෙනවා කියන එක. ඇයි කීයක් භාවනා කරන්න ඕන? ඔක තේරෙන්නේ. සමහරවිට ඒ තේරිලත් නැහැ. මට නැත්තම් 50ක් දාලා තේරෙන්නේ නැහැ මේ හිත තැම්පත් කරනකොට තමයි හුස්ම තැම්පත් වෙන්නේ. එකපාරම බාහිර හිතවිල්ලකට අනවශ්‍ය හිතවිල්ලකට හිත ගිය ගමන් හුස්ම ගොරෝසු වෙනවා. ඒක චෝදනාවක් විදිහට තමයි යෝගාචරය දාන්නේ කමතාවන්. මේ චෝදනාවක් නෙමෙයි ඒක මොකක්ද ඒක නිරීක්ෂණයක්. ස්වභාවික පරිසරයේ අපි දැක්ක නිරීක්ෂණයක්. ඒක බොහොම වැදගත් නිරීක්ෂණයක්. මොකද හිත කලඹ වෙනකොට හුස්ම කලඹ වෙනවා. ඒක භාවනාවේ දියුණුවක්. මොකද ඒක හරියට එයා දැක්කනේ ඒක. කලින් ඔබ දැක්කේ නැහැ. කලින් දැක්කේ නැහැ නේ ගෙදර මනුස්සයෙක් එක්ක කේන්ති ගිහිල්ලා කේන්ති ගියාම උස්ම වේගින් ගන්නවා තේරුන්නේ නැහැ නේද කලින්. කේන්ති ගියාම උස්ම වැටීම වැඩි වෙනවනේ. මේ හිතක් හිතේ කැළඹීමත් එක්ක. දේශ සහගත අරමුණුත් එක්ක, කාම සහගත අරමුණුත් එක්ක මේ උස්ම සම්බන්ධයි කියලා අපි කලින් දැනගෙන හිටියේ නෑනේ. ඒක දැන් දරාගත්තා නම් ඒ ගැන සතුටු වෙනවා මිසක් භාවනාවට චෝදනා කරලා හරියන්නේ නැහැ අන්න එතකොට යෝගාචරය දරගන්න මේ හුස්ම කියන එක කාය සංකාරය. මේ මුළු කයත් එක්ක මේ මුළු හුස්මත් එක්ක මේ මුළු හිතත් එක්ක මේ නාම රූප ධර්මයත් එක්ක ගැට ගැහිලා තියෙන එකම ධර්මතාවය නෑ හුස්ම. අන්න ඒකයි බුදුහාමුදුරෝ හුස්ම දීගංවා කියලා හුස්ම ගැනීම කතා කරන පස්සේ සංස්කාර කාය සංකාර පස්සම්බය කාය සංකාරම් කියන වචනයක් දාන්න ඊට ඊට පස්සේ ඒක නැත්නම් ඒකට හුස්ම කියලා දාන්න දෙන්න යෝගාචර දැනගන්න මේ හැම දෙයක් එක්කම හුස්ම කනෙක්ට් වෙලා තියෙනවා ඉන්ටර් කනෙක්ට් වෙලා තියෙනවා අන්තර් සම්බන්ධතාවයක් තියෙනවා කේන්ති යනකොට හුස්ම වැඩි වෙගින් ගන්න ඇඟ වෙහෙස යනකොට හුස්ම වැඩිින් ගන්න හිත තැම්පත් වෙනකොට කය තැම්පත් කරනකොට මේ හුස්ම දැනීම සියුම් වෙලා ක්‍රමානුකූලව යනවා කියන එක යෝගාචර ඒක දිනපතා නිරීක්ෂණය කරගෙන යන්න යන්න ඕන. තමන්ගේ දෛනික සතිය හොඳයි නම් ඉන්ද්‍රිය සංවරය හොඳයි නම් සීලය හොඳයි නම් භාවනාව ආරම්භයේදී හුස්ම තැම්පත්. භාවනාව ආරම්භයේදී හුස්ම ගොරෝසු නම් යාගේ දෛනික සතිය හොඳ නැහැ. ඒක තමයි එතන තියෙන ඉන්ඩිකේෂන්. එහෙමනම් න්යාය ඒ වැරද්ද අඳුරගෙන හිටින්නම් අද ඉඳන් ඒ වැරද්ද හදාගන්න. කමඨා වර්තය පළවෙනි වාක්‍යය කියනකොටම තේරෙනවා එයාගේ භාවනාවට තියෙන උනන්දු. දැන් ක්‍රමානුකූලව හුස්ම දැනීමත් එක්ක මොකද වෙන්නේ කියන එක හරියට බලාගෙන යන්න තියෙනවා. දැන් 3 3 මාරය වෙලාව 4යි කාල වෙනකන් අපි करण कोहली එහෙම නැත්නම් භාවනා නතර කරන සිද්ධ සාදුකාරයක් පවත්තන්න සාදු සාදු සාදු දැන් එතකොට අපිට කියන්න බෑ භාවනා අත්දැකීම් මොනවද ලැබුණේ ප්‍රේරෝධ ගාමී ප්‍රතිපදාව කොහොමද තමන් අත්දැක්කේ අද භාවනා කරන්න අලුතෙන් අපිට කෙනා ඉන්නවද? ආය නේද? ඉන්නවා ඔව් කියන්නේ මොකද කොහොමද මොකද කරේ? මම ඒ ස්වාමීන් වහන්සේ කියපු විදිහට වාඩි වෙලා වාඩි වෙන්න දැනෙන මේ දැනෙනවා කියලා මට එහෙම හිතුණා. ඊට පස්සේ භාවනා කරගෙන යනකොට ඉස්සෙල්ල ඉස්සෙල්ල පොඩ්ඩක් ගොරෝසු වගේ හුස්ම දැනුණා. අන්තිම හරියට එනකොට ගොඩක් ඒක ගොඩක් අර සියුම් වගේ දැනුණා. හුස්ම දැනෙන කොතනින්ද? නාසිකාග්‍රේ. නාසිකාග්‍රේ. ඔය ටික හරියට කියන්න ඕන පිළිගන්න. එතකොට ආස්වාද ප්‍රාස්වාද වෙන් කරාද ඒ මොකක්වත් නැහැ නේද? පළවෙනි එක නේද? දැනීම දැනීම තිබුණා. ඔය කියන්න ඕන පිළිවෙල විස්තර. ඊට පස්සේ ආස්වාද ප්‍රාසාසය මොකද වුනේ එහෙම යන්නේ. අර්ථය. ආස්වාද දැනීමට මොකද වුනේ? මේ බැලුවේ නැද්ද ආස්වාද ප්‍රාසාසය වෙන් කරගත්තේ නැද්ද? වෙන් කරගත්තා. වෙන් කරගත්ත ස්වාමීන් වහන්සේ අන්තිම හරිය මට ඒක අන්තිම අන්තිම හරිය කියන්නේ අන්තිමට. දැන් මේ මුලදී කියන්නේ භාවනාව. අන්තිම හරිය මුලින් කියන්නේ. මුල නම් ටිකක් අර මම දැන් මේ හිතාගෙනම හුස්ම ගන්නවා වගේ දැනුණා ටිකක්. ආයාසයෙන් හුස්ම ගන්නවා වගේ දැනුණා. ඊට පස්සේ මම ඒක ඉබේම වෙන එක ගැන බලාගෙන හිටියා. ඊට පස්සේ තමයි පොඩ පොඩ අඩු වෙනවා වගේ දැනෙනවා. හුස්ම දැනීම අඩු වෙනවා. හුස්ම ගැනීම දැනෙන එක පොඩ්ඩක් අඩු වුණා. ඒ කියන්නේ කෙටි වගේ වුණා. අර එච්චර දැනීම අඩු වුණා. හුස්ම දැනීම අඩු වුණා කියන්නේ ඒක තමයි දැනීම අඩු වුණා. දැනීම අඩු වුණා හැමතිස්සම. ඊට පස්සේ ඊට පස්සේ මට ඇත්තටම පොඩ්ඩක් ඩිස්ටර්බ් වුණා. මේ මට යන්න වුණා පොඩ්ඩකට. මම හතර විතර වෙනකන් කරේ ස්වාමීන් වහන්සේ. ඒ ටික තමයි මට දැනෙන්නේ. හුස්ම දැනීම සීම් වුණා එච්චරයි. සීම් වුණා එහෙමයි. ආහ් දැන් ආයි භාවනා කරලා වார்த்தාවක් දාන්න ඕනේ. කමඨාවත්තා ලියන විදිය මූලික උපදෙස් ලිපිය දක අම්බල දෙනවද? මොකද සාමයාස? මූලික භාවනා උපදෙස් ලිපිය හම්බෙලා තියෙනවද? කියවන්න. නෑ නෑ සාමයාස. ආ ඒක ඉල්ල ගන්න group එකේ group එකට post එකක් දාන්න මූලික උපදෙස් ලිපිය අවශ්‍යයි. හොඳ හොඳ මම. අරගන්න පුළුවන්. හොඳයි තේරුණා. තේරුණා සාමයාස. දැන් තව කාටද තියෙන්නේ භාවනා අධ්‍යක්ෂින් ගැන? කොහොමද කියන්න ඕන වෙලා යනවා? මොසරයි සරණම්ස. ආ මම මෙතන ඉඳගෙන සිටිනවා කියන දැකගත්තා. කය ඍජුවත් පසුපසට දැනෙන බරත් එය දැකගැනීමෙන් මේ ඉඳගෙන ඉන්නවා කියලා මෙතන ඉඳගෙන ඉන්නවා කියලා දැකගත්තා ඊට පස්සේ ඒ විදිහට ටිකක් කළා ඉන්නකොට නාසිකාග්‍රේ වම් නාසිකාග්‍රයෙන් ආශ්වාසයත් ප්‍රාශ්වාසයත් දැක ගන්න පුළුවන් වුණා ඊට පස්සේ කැටි හුස්ම කෙටි කෙටි ආශ්වාසයත් ප්‍රාශ්වාසයත් දැක දැකගත්තා භාවනා පුරාවටම මේ විදිහටම තමයි දැකගත්තේ මුල් අවස්ථාවේ ගොරෝසුවේ දැකගත්ත මේ ආශ්වාසයත් ප්‍රාශ්වාසත් මැද භාගයේ පහු වෙන වෙනකොට සිවුමෙන්න ගත්තා සිතුවිලි දෙක තුනක් ඇවිත් ගියා බාහිර ශබ්ද ශබ්ද විදිහට බැහැර කළා කෝලයක් ඇවිල්ලා බාධාවක් වුණා නමුත් ඒකත් ශබ්දයක් විදිහට බැහැර කළා අවසන් වන තෙක් භාවනාවේ රැඳී සිටියා අවසන් භාගයේදී ගොඩක් සියුම් විදිහට හුස්ම දැනුණා එහෙම විදියට දැන් මේක තමයි සිත තැම්පත් වෙන බව අඳුනාගත්තා. සිත ප්‍රමාණිකුල තැම්පත් වෙනවා කියලා අඳුනාගත්තා. එහෙමයි ස්වාමීන් වහන්සේ. දැන් තව කායද භාවනා දෙකකින් තියෙනවා. common Beyond. අර මම අද කමටහන්ත ඉදිරිපත් කරන්න කිව්වා ඒගොල්ලෝ ආවද? කීප දෙනෙක්. ඒගොල්ලන් වාර්තා ඉදිරිපත් කරන්න පුළුවන්. ස්වාමීන් වහන්සේ මම ඉදිරිපත් කරන්නද? ඔව් ඉදිරිපත්. අවසරයි. සවස බුද්ධ වන්දනාවෙන් පසුව සක්මන් භාවනාව සඳහා තෝරාගත් ස්ථානයට පැමිණ විනාඩි කිහිපයක් මද වේගයෙන් ඇවිද්දෙමි. නැවත ආරම්භක ස්ථානයට පැමිණ සිටගෙන සිටින ඉරියව්ව මෙනෙහි කර පාද පොළවට ස්පර්ශව ඇති බවත් ශරීරයේ ඍජුව ඇති බවත් වටහා ගතිමි. අඩි 6ක් පමණ ඉදිරියට පෙනෙනසේ හිත පහත් කොට දකුණු පාදයෙන් සක්මන ආරම්භ කෙලෙමි. විලුඹෙන් ආරම්භ වී මැද පතුල සහ ඇඟිලි වලින් අවසන් වන ස්පර්ශය අරමුණු කෙලෙමි. වම් පාදයේද එසේම ස්පර්ශය අරමුණු කෙලෙමි. සක්මන කෙලවර ඉබේම දකුණු පසින් හැරෙන බවත් සක්මන ඉබේම වන බවත් අවබෝධ විය. වම් මතේ මද වේදනාවක් දැනුණත් එය ඊතරම් ප්‍රකට නොවු නිසා පාද ස්පර්ශයේම අරමුණු කළෙමි. පාද ස්පර්ශයට සිත සතිමත්ව තබා ගැනීමට හැකියවීම ගැන ඇත්තේ සතුටකි. අවසාන භාගයේදී සක්මණේ මුළු පාද ස්පර්ශයේම දැනෙන්නට විය. ආරම්භයේදී තමයි අන්න එතන තමයි භාවනා වැරද්ද තියෙන්නේ. එහෙමයි මට තේරුණා එක මේක මේ කියන්නේ මුළු පාද ස්පර්ශයම නෙමෙයි පාද සක්මනම තමයි ලියන්න <laughs> ඕන වෙන්නේ. පාද සක්මන. තේරුණා. තේරුණා හරද්ද තියෙනයි. එහෙමයි. ඒක වචනයක වරදක් වුණාට මට ඒක හොයාගන්න පුළුවන් අර. ඒක නිසා මේ අපට හරියට ලියන්න ඕනේ. ආදේශ ස්පර්ශයේ හිතවල භාවනා පටන් ගන්න ආයෙ මැදදී තියෙනවා පාද ස්පර්ශයෙන් දැක් ගන්න පුළුවන්. මුළු සක්මන තමයි එතන අර ඊට පස්සේ කියන්න මුළු සක්මන දැක් ගන්න. ඔය ඉදිරිපත් කරන්න. කොහෙන්ද? හොඳයි නම් වෙන කවුරු හරි කතා කරනවා. කාගෙත් වාර්තා දිවන්නේ මට මතක නෑ. ඔව් කාට හරි මම කීප දෙනෙකුට කිව්වා ඉදිරිපත් කරන්න ඉතින් මම තාම අවසන් මහන්සිය. ඔව්. දැහැමි සිටිවිනේ. වාචා කියන ස්වාමීන් වහන්සේ. ඔව් දායම සිතීලි කියලා නමින් තියෙන කාගෙද කවුද මේ? මෙලනි ස්වාමීන් වහන්සේ. මෙලනි? එම්. මෙලනි වෙන්ඩිස්ද? ආ නෑ ස්වාමීන් වහන්සේ. ආ ඔව් කියන්නේ. ආනාපානේ නාසිකා දෙකෙහිම ප්‍රකට වුණේ සුළුවෙලාකින් ගොරෝසු ආනාපානය සියුම්වනු දැනුනි. සිතුවිලි නොමැතිව සිත තැන්පත් වන තුරු සියුම් හුස්ම කෙරෙහි අවධානය යොමු කළෙමි. ආනාපානය ඉතා දීර්ඝ වී පැහැදිලි පැහැදිලිමදි කතා කරන්න උතර මොකක් හරි අවුලක් සිතුවිලි නොමැතිව සිත තැන්පත් වන තුරු සියුම් හුස්ම කෙරෙහි අවධානය යොමු කළෙමි. ආනාපානය ඉතා දීර්ඝ වී දැනුනි. ආනාපානයේ මුල මැද අග පැහැදිලිව දැකගත හැකි විය. සිතුවිලි වලින් තොරව සිත තැන්පත් වූ පසු වීර්ය සමතුලිත කළෙමි. සිත කිසියම් ක්‍රියාස් ඵලයක රැඳී පවතින බව දැනුනි. ඉතා සියුම් හුස්ම අරමුණු වෙමින් පැවතුනි. දැනුවත් බව ස්ථාවරව පවත්වා ගතිමි. එක්වරම සුදු මීදුමක් සහිත නායක් කුලින් සිත උඩට ඇදෙනු දැනුනි. ඉතා වේගයෙන් ඇදෙනු ඇදීගොස් දෙසැනින් පහළට වැටෙන ලෙස දැනුනි. ඉන්පසු නිශ්චල තලයට තලයට සිත රැඳී පැවතුනි. එවිට නැවත සියුම් හුස්ම අරමුණු විය. නොපැහැදිලි ශබ්ද සහ පැහැදිලි ශබ්දත් ඇති නොදෙන ඒ පිළිබඳ මෙනෙහි කිරීමට අවශ්‍ය නොවුනි. හුස්මේ ස්පර්ශයේ වෙත සිහිය පවත්වන විට සියුම් තුලින් යම් සිතුරුමක් ඇති වී දුවිලි ලෙස කුඩු වී යමක් ගලාගෙන යන ලෙස දිස්විය. මම මොකද්ද මොකද්ද? මොකද්ද කිව්වේ? පොත්වලට සිත පවත්වනකොට සිත ඇතුලින් යම් ඉපුරුමක් ඇති වී දූවිලි ලෙස කුඩු වී යමක් ගලාගෙන යන ලෙස දිස්විය. මෙනෙහි කිරීමට පෙර එය නැති වුනි. සියුම් හුස්ම එවිටද නොවෙනස්ව පැවතිනි. සිතුවිලි කිහිපයක් පසුබිමේ ඇදුණද ඒ පිළිබඳව සොයා බැලීමට සිතට අවශ්‍ය නොවුණි. භාවනාව අවසන් භාගයේදී ඒකාග්‍රතාවයේ අඩුවක් දැනුනි. කිසිදු සම්බන්ධයකින් තොර සිතුවිලි ගලා එන්නට විය. මෙනෙහි කර බැහැල කලින් හුස්ම ගොරෝසු යන අයුරුත් අත්දැක්කෙමි. නැවතත් හුස්ම සියුම් වී තිරස්පති තලයකට සිත යොමු වුණි. භාවනාව අවසන් වන තුරුම එම කාලය තුළ සිත ස්ථිර වී පැවතිනි. කාලය අවසන් එතන මොකද්ද මේ මේ අන්තිමට ඒකාග්‍රතාවය අඩු වුණා කියලා තියෙන්නේ මොකද? සිතුවිලි එක ඒකාග්‍රතාව සිතුවිලි ටික ගලා ඒවත් වගේ දැල්මා ගන්නවාට ඉතර tempat එකකින් මිදලා සිතුවිලි මොනවද මොනවද හිතුවේ මොනවද මොනවද? කිසිම සම්බන්ධයක් නැහැ සමහරවිට එක එක කිසිම සම්බන්ධයක් නැති එක එක විවිධාකාර රූප එනවා කියන්නේ දැන් ඒවා ඒවා එක හිත ගියාද එහෙම සමහර වෙලාවට යනවා සම්මා සමහර වෙලාවට නෑ ඒ කියන්නේ Taman දන්න හිතවිලිද නෑ සම්මාස දන්න සිතිවිලි නෙමෙයි කිසිම දන්න දේ දන්න හිත දන්න හිතවිලි නෙමෙයි නම් මොකටද හිත යවන්නේ තමන්ට සිහිය නැන්ද මම මේ දැන් වැඩ කරන ඇඳ හිතවිල්ලකට හිත යනවාද? ඒකේ අඩුපාඩුවක් කියලා කියන්නේ. ඔය ඒක තමයි කියන්නේ. ඒක අඩුපාඩු හදාගන්න. මම අර සමහර ඒවා හරියට ඇහුන්නේ නැහැ කියනවා. දැන් දැන්ට ඒ අඩුපාඩු හදාගන්නවා. ඔව්. ඒක අවධානයෙන් ඉන්න ඕනේ හැමතිස්සෙම. මොනවද මේ එන හිතවිලි මොනවද කියලා අඳුර ගන්නත් ඕන. එහෙම යනවා. මොනවට සම දෛනික සතියේ අඩුපාඩුත් තියෙනවා. ඒවද? දෛනික සතියේ අඩුපාඩුත් තියෙනවා කියලා කියන සමහරවිට කිසි තේරුමක් නැති දේවල් එකක් නිකම්ම ඇදලා යනවා කියලා සමහරවිට තේරෙනවා. ඒ තමයි කියන්නේ දෛනික සතිය අඩුපාඩු තියෙනවා නම් ඒක බලලා හදාගන්න. දැන් ඒ ගැන කියන්නේ නැහැ වර්තාවට. ඒක දාන්නේ. ඒකාග්‍රතාවය නැති වුණා කියලා දානවා. මම අඩුපාඩුව දාන්න ඕනේ. නිරීක්ෂණ එළිය උනාත් හොඳයි ඒ ටික හදාගන්න ලබන සතිය වෙනකොට තමන් අඩුපාඩු මේ සතිය තියෙන අඩුපාඩු ලබන සතිය වෙනකොට හදාගන්න අඩුපාඩු නැත්තම් කරන්න බෑ නේද දැන් තේරුම් සමිනාට ප්‍රශ්නයක් වෙනවා දැන් සමිනාට දැන් මට මේ ඉස්සර කාලයක් ලැබිලා තියෙන ඉස්සර ඉස්සර එකක් වෙනස් අත්දැකීම් භාවනාව තුළ ලැබිලා තියෙනවා එකසත් එක වාර්තාව එකකට එකක් එකකට එකක් දැන් දිනපතා වමටහට දැම්මද නෑනේ නෑ සමහර වෙලාවට 10ක් විතර දාලා තියෙන්නේ ඒ 10 සමහර දවස්වල හොඳ සමාධියක් තිබුණාසුත් තියෙනවා ඒ සමාධිය සමාධිය සමාධිය වැඩක් නෑ අපි යන්නේ දුක්ඛ නිරෝධ ගාමී ප්‍රතිපදාවට මම දැක්කුවානේ සමාධියක් හොයන්න යන නෙමෙයි යන නෙමෙයි තියෙන්නේ Taman තියෙන භාවනා කරන කමටහවත්තා දාන්න තියෙන ඒ හරියට බලන්න යන්න ඕනේ නෑ ඒක අදාළ නැහැ. තේරෙනා නේද? ඔව්. හොඳයි. දැන් තේරුණා. ඔය දෙනාන කතා අටක් තියෙනවා. පෙරවන් සරණයි ස්වාමීන් වහන්සේ. ඔව්. මම ඉදිරිපත් කරන්න. ඔව් ඉදිරිපත්. අවර්තාර්ථය සඳහාකනේ. එහෙමයි. ඔබ වහන්සේගේ උපදෙස් පරිදි උදෑසන බුද්ධ වන්දනාවත් පූර්ව කෘත්‍ය සිදු කර ආනාපානයේ වෙත යොමු වීමත් සමගම සිතත් ආනාපානය ඉතා හොඳින් තැම්පත්ව සිත සමාධිමත් වී ඇත. මෙසේ පැවති අතර සිත අනිමිත්ත සමාධිය තුල පවතී. කම්පණය වන සියුම් ආනාපානයේද හට ගනිමින් නිරුද්ධ වී යයි. සමාධිය ප්‍රබල වන බවක්ද හොඳින් දැනේ. දැනුවත් භාවය කම්පණය පොඩ්ඩක් එන්න කම්පණය එන්න මොකද්ද? සියුම් ආනාපානය හට නිරුද්ධ වී යයි. සමාධිය කම්පණය වන සියුම් ආනාපානයද කම්පණය වන සියුම් ආනාපානයද හට ගනිමින් නිරුද්ධ වී යයි සමාධිය ප්‍රබල වන බවක්ද හොඳින් දැනේ දැනුවත් භාවය හොඳින් පවතින බව දැනේ මෙසේ පවතින අතර සිත වේගයෙන් ඉහළට ඇදී ඇදී යන බවක් දැනේ සතර මහා ධාතු ප්‍රකට වීමක් විය ඒ කියන්නේ දාඩිය දාන වගේ දැනුණා ස්වාමීනාංශ. නිකන් හිත ගල් වෙනවා වගේ එකපාර. නෑ හිත ඉහළට යනවා කියලා තමයි අත්දැකන්නේ මොකද? සිත ඇදිලා ඇදිලා යනවා වගේ දැනුණා ස්වාමීනාංශ. ඉහළට. ඒක කොහොමද කොහොමද අත්දැකන්නේ? ඇදීගෙන යනවා වගේ. කොහොමද අත්දැකේ කියලා අහන්නේ. දැනගත්තේ කොහොමද? ඒක හිත හිතට මේකන් <laughs> තමන් තේරුම් ගත්තේ කොහොමද හිත ඉහළට ඉහළට ඇඟි යනවා කියලා තමන් තේරුම් ගත්තේ ඒ කියන්නේ සිතත් ආනාපානිය සියුම් වුණාට පස්සේ තැම්පත් වුණාට පස්සේ ඒකාග්‍ර වෙලා ඊට පස්සේ ඇද්දිලා යනවා කියන එක ඉහළට <laughs> දැනුණා හිතක් ඉහළට ඇදෙනවා කොහොමද හිතද කයද සිත සමාධිය චිත්ත මං අහන්නේ චිත්ත කියලාට ඇදුණා කියලා දැනගත්ත කොහොමද කියලා මං අහන්නේ. හිත කියලාට ඇදෙනවා පහලට ඇදෙනවා කියලා කොහොමද දැනගන්නේ මම දැනගන්නේ. භාවනාව නිකන් ගැඹුරට යනවා වගේ. භාවනාව ගැඹුරට යනවා කියලා කියවෙන එකට හිත ඇදෙලට ඇදිලා යනවා කියලා හරියන්නේ. ඇදෙනවා කියන්නේ මොකද්ද? අදිනවා කියන කොහොමද අපිට දැන් ඉලාස්ටික් එකක් අපි මෙහෙම අදිනවා. අපිට තේරෙන මෙහෙම ඇද්දෙනවා කියලා. අත් දෙක දෙපැත්තට යනකොට අපිට තේරෙන ඇද්දෙනවා. ගැඹුරට ගැඹුරට ගැඹුරට යනවා වගේ. ගැඹුරට යනවා වගේ. ඒ තමයි හරියට අත් දකින්න දේ එක එක ඉදිරිපත් නොකර ඉන්නවා. අත් දකින්න දේ හරියට ඉදිරිපත් කරන තමන්ගේ මොකද්ද කියලා අහුවම කියන්න පුළුවන්. සමාධිය ප්‍රබල වෙන බව සමාධිය ප්‍රබල වෙන බවක් වගේ තමන් දැන් සමාධිය ප්‍රබල වෙනවා කියලා දැනෙන්නේ කොහොමද කියලා අහුවොත් ඒක තියාගන්න පුළුවන් වෙනවා. තමයි ඊළඟට එන ප්‍රශ්නේ ඒක. නේද? සමාධිය දැන් එන්න එන්න වැඩි වෙනවා කියලා දැන් අපිට කියනවා. කාය සම්පූර්ණයෙන් නොදෙලි කියනවා කියලා ඒ වගේ එකකින් සමාධිය ප්‍රබල වෙන එන ආලෝක ඊට ආලෝකමත් වෙන එන්න. බාහිර හිතිවිලි එක සම්පූර්ණ නතර වෙනවා. මේ මොකක් හරි හේතු මොකක් කර අපි ඒක දන අත්දැක හේතු කියන්නේ බෑ සමාජ කියන්නේ එහෙම නැතු ඒකාග්‍රතාවය බොහොම හොඳින් පැවතුණා නලල මැදින් වේදනාව නලල මැදින් වේදනාව කටගෙන සුළු මොහොතකින් අනිත්‍ය අනිත්‍ය වී ගිය බවක් දැනුනි. සිත ඊටාම තැම්පත්ව ඒකාග්‍ර පවතී. හේතු නිසා හටගන්නා සංස්කාරයෝ හේතු නිරුද්ධ වීමෙන් නිරුද්ධ වී යයි යයි සිතුනි. සිතේ ශූන්‍යතාවය සමගම දීප්තිමත් සුදු ආලෝකයක් පැතිරී පැවතුනත් ඊට සිත යොමු නොවුණු මේ පොඩ්ඩක් එන සංස්කාරය කියලා කිව්ව මොනවද? හුස්ම රැල්ල දැනෙනවා ආයෙ දැන් නැතුව නැත් කියන්නේ. ඒක සංස්කාරය කියලා කියන්නේ නැතුව මොකක්ද අත්දැක්ක කියලා කියන්න ඕන මොකද නැහැ මොකක්ද සංස්කාරය කියන්නේ හට ගන්නවා නැති වී යනවා මොකක්ද හට ගන්න නැත්තේ හුස්මද හුස්ම හුස්ම එහෙමයි තමයි ඒක සංස්කාරය කියන්නේ මොන්නේ හුස්ම ඒකට සංස්කාරය කියන්නේ මොකද හුස්ම හට ගන්න නැති වෙනවා කියන්නේ ඉවරයි වර්තා හරියට ලියන්න ඕන. හරියට බාල අත්දැකීම හරියට කියන්න ඕන. අත්දකින්න එකක් කියන්න ඩාරේ. ඒක මම දෙන්න කිව්වෙත් ඒක. ඊළඟට මොනවද තියෙන්නේ? දීප් සිතේ ශූන්‍යතාවය සමගම දීප්තිමත් දුආලෝකයක් පැතිරී පැවතුනත් ඊට සිත යොමු නොවුණු අතර සිතේ ඒකාග්‍රතා ඒකාග්‍රතාවයත් සමග ප්‍රබෝධමත් බවද බොහෝ පැවතුනි. භාවනා කය ඉදිරියේ හටගත් මුහුණ පුරා විද්‍යුත් ධාරා පැතිරී නිරුද්ධ වී ගිය බව දැනුනි. මෙසේ පැවතුන අතර අන්නේම අන්නේම අන්නේම භාවනා අත්දැකීමක් කියන්න ඕන. සංස්කාරය හටගෙන මේ මොන අරකුණා මේ කරා කියලා හරියන්නේ නැහැ. ඒ කියන්නේ තමන් අත්දක සංසිද්ධිය තමයි කියන්නේ. හිතේ තියෙන දේවල් කියලා හරියන්නේ මෙසේ පැවතුණු එහෙමයි ස්වාමීන් වහන්සේ. මෙසේ පැවතුණු අතර ටික වේලාවකට පසු භාවනා කාලය අවසන් විය. පින් අනුමෝදනාව සිදු කොට භාවනාවෙන් නැගී සිටියෙමි. ඒ මේ මොකද විදුලි දැනීම කොහොමද දැනන්නේ? අර මුණ පුරා විදුලි රේඛා යනවා වගේ තේරෙනවා ස්වාමීන් වහන්සේ. ඇස් දිගේ විස ඔව් එකෙන් පේනවා තාම සමාධිය මදි භාවනා. සමාධිය ඔය ජඹුරට යනකොට සමාධිය ප්‍රබල මදි. සමාධිය ප්‍රබල නම් ඔය භාවනා දෙකට එළිය වෙනස් දර සමාධිය හදාගන්න මුලින් ඔය අනිත්‍ය සංස්කාරව බලන්න යන්න ඕනේ. නැත්නම් හැමදාම භාවනා එකතන නතර වෙනවා. සම්බාන සම්පූර්ණයෙන්ම රඳා පවතින්නේ සමාධිය. දර්ශන සමාධිය. ඒ කියන්නේ චේතනා පහරනකොට මනසේ හටගන්න ඒකාග්‍රතාවය අනුව. වැරදි නේද කියන්නේ? එහෙමයි ස්වාමීන් වහන්සේ. මේ ටික හදාගන්න ඕනේ. හොඳයි හොඳයි. තෙරුවන් සරණයි. සරණයි. තව කවුද ඉන්නේ? අනුජගේ වර්තාවක් තියෙනවද? කතාවක් නෑ මොනවද වෙන්නේ මොකද්ද ඒ අත්දැකීම දාලා තියෙන්නේ දෛනික සතිය නම කියන අත්දැක අත්දැකීම දරක නම කියන කම්ම ඉන්න හදන්න <laughs> ඔව් මොකද්ද වර්තාවක් තියෙනවද මම මොකක් හරි කිව්වද කියන්නේ නෑ සෝනස් මං කිව්වේ අර මේ මම ෆාමසි එකට ගිය වෙලාවක මට අර හිත ඒකාග වෙලා තිබ්බයි තම ඉදිියව්වට හිත විඩයි වෙලාව නෑම වාර්තා මොකක්හර ඉදිරිපත් කරන්නකු අද නෑ වාචික නෑ වාර්තාවක් නෑ සංගස ඕ මොකක්ද කිවේ මේ පාවිශයල ඒ වෙලාව මේ ඉගෙන මං ඉල්ලන්න ගිය බෙහෙත් එක ඒගොල්ලෝ ටිකක් හොයන්න පරක් වුණා ඒ වෙලාවේ මේ මට සිතුවිල්ලක් එන්න ආවා මේ මේක නැද්ද දන්නේ වගේ එක බාගෙට එනකොටම නිකන් හිත ඒක නැවැත්තුව වගේ ලොක්කුණ වගේ ඉන්න ඉරියව්වට මේ චක්ගාල් හිත ඇවිල්ලා මේ හිත හිස් වෙලා මේ තිබ්බා ටිකක් වෙලා මේ පොඩ්ඩක් අර ඒ කියන්නේ සමාධිය මෙන්න නැහැ. ඉතින් අර තේනවනේ අර වටපිටාව ඔළුව ටිකක් අර එහෙම තද වෙනවා වගේ කම්පන වෙන වගේ දැනුණා මට. සිතුවිලි මොකුත් නැතුව හිස් වෙලා තිබුණා. ඕක නෙමෙයිනේ එක්ක නෙමෙයිනේ මට මතකයි මොකක් හරි මම කිව්වා විතර්ක ගැන මොකක් හරි ප්‍රශ්නයක් අහුව නේද? ආ ඕ ඕ ඕ ඒක සෝරි මට මතක නෑ. අර පැලෙන්න දෙන්න ඕනද? මම මොකක් හරි කිව්වනේ අහන්න කියලා. මොකක් හරි. මට ඒකට උත්තරයක් එවදිම ස්වාමීන් වහන්සේ මේ විතර මම ඇහුවා විතරක කියන කල සිතුවිල්ලක් කියලා තමයි මට එවතිද්දි මම ඉවරයි. විතර්ක කියන්නේ හිතවිල්ල නෙමෙයි. ඒක හිතවිල්ල හිතවිල්ල ගැන අපි විතර්ක කියන්නේ නැහැ. විතර්කයක් ආරම්භ වෙන්නේ හිතවිල්ලකින් තමයි. ඒ හිතවිල්ල ඔස්සේ ඒක ගැන හිත හිත තව සිතිවිලි يعني ඒ ආරම්භණේ අරගෙන අරමුණ අරගෙන නැවත නැවත අපි සිතිවිලි පහල කරගන්නවා. ඒ කියන්නේ නිතර නිතර නිතර අපි කියන්නේ අපි ඒක පෝර දානවා. වැඩිපුර හිතන්න යනවා නම් ඒක විතර්කයක් බවට පත් එතකොට ස්වාමීන් වහන්සේ මේ සමා ඒ කියන්නේ අපි දැන් භාවනාවේ ඉන්නකොටම අපිට මොන හරි කවුරු හරි කියනවා වගේ දේවල් ඇහෙත් තේරෙන්නේ ඇහින්නේ සම්පූර්ණ වාක්‍යෙම නිකන් ඒ කියන්නේ අපි හිතන්නේ කියනවා වගේ නෝ භාවනාවෙන් එන එකක්ද බාහිර පරිසරයෙන් එන එකක්ද? නෑ නෑ පරිසරයෙන් නෙවෙයි. දැන් අර එදා සවන්වල මම අන්තිම වார்த்தාවේ දැම්මෙත් මේ ඒ මට ඒ වෙලාවේ දැනෙච්ච එකක්. අර නිකන් මේ සංස්කාර ලෝකෙන් අර මිදිය මිදින්න ඕනි කියලා හිතුණයි කියලා මම අර දැම්මේ. මේකෙන් මිදිලා යන්න ඕනි කියලා. ඔව්. ඒක අර මට හිතිච්ච දෙයක් නෙවෙයි මගේ හිතේවත් තිබුණේ හැම එකක් නිකන් භාවනාවෙන්ම නිකන් ඒක ආවා වගේ එකක් වුණා. නිකන් කවුරුහරි කිව්වද මන්ද ඒක බාන ඒක භාවනාවෙන් වෙන්න පුළුවන් ඒක තමන් ඒක හිතුවේ නෑ ඉබේ අප එකක් කියලා කියන්නේ ඕ එහෙමයි ඒක ප්‍රශ්නයක් නෑ ඒක මොකද්ද ඒක ප්‍රශ්නයක් කරගන්න ඕනේ මම හිතුවේ ඒක මම වැරද්දක් මොකක් කරුණා කියලා මගේ ඇති වැරද්දක් එනවා ඒ වගේ හිත හිත යන්න ඉබේ නිකන් ඉබේ එන හිතවිලි වලින් කිසිම වැරද්දක් වෙන්නේ නැහැ. අපි හිතන්නේ කියොත් ප්‍රශ්නේ. ඒ කියන්නේ සවනක් මොලේ වගේ දේවල් එනවා. අපි හිතන හැම සිතිවිල්ලක්ම අපි හිතන මේ අපි හිතනවා. දැන් තවන්න කියන්න බලන්න ඊළඟට හිතවිල්ල මොකද්ද කියන්නේ? ඒකේ පස්සේ හිතවිල්ල මොකද්ද කියලා අපි කියන්න බලන්න. දැන් අපේ මේ උදේ ඉඳන් ඇඳ යනකම් මේ හිතන හිතිවිලි එකක්වත් අපි ගෙන්නගත්තුව නෙමෙයි එනේමනේ ඒ නැ හිතවිලි යන්නේක දිහා බලන් ඉන්නක තමයි විදර්ශනා භාවනාවේ විදර්ශනා සමාධිය. මනසේ ඒකාග්‍රතාවය කියන්නේ ඒක. එහෙනම් මනසේ ඒකාග්‍රතාවය කියන්නේ හිතේ නතර කරන එක නෙමෙයි. දර්ශනා භාවනායි සිතින් අතර කරන්නේ සිතිවිලි නතර කළොත් චිත්තන පස්සනාවක් දකින්න බෑනේ තමයි. තේරෙනවද? ඒ ගැටලුව තිබ්බසු වෙනවා ඒක. මේ සිතිවිලි නතර කරලා දැන් දැන් සතරාතිපට්ඨානේ සතරාතිපට්ඨානේ දැන් චිත්තන පස්සනාව වඩන්නේ. වේදනාන පස්සනාව වඩන්නේ කොහොමද? හිතවිල්ල වේදනාව කියන්නේ හිතවිල්ල. කය වේදනාවක් වෙනවා කියන්නේ ඒක හිතවිල්ලක් තමයි. සිතක්නේ. දැන් චිත්තානුපස්සනයි සිතිවිලි එනවා නම අපි හිතන්නේ යන්නේ හුස්ම දැනෙනවා කියන්නේ සිතිවිල්ලක් තමයි නමුත් ඒක අචේතනික චේතනා නැහැ චේතනා නැති හින්දා කුසල අකුසල හැදෙන්නේ නැහැ කුසල අකුසල හැදෙන්නේ නැති හින්දා ඊළඟ භවයට ඒක හේතු වෙන්නේ නැහැ පුනර්භවයට හේතු වෙන්නේ නැහැ එහෙම නැත්තම් පුනර්භවයට හේතු වෙන්නේ නැහැ කියන්නේ දුක්ඛ දුක හට ගැනීම අනාගතේ දුක් හට ගැනීමට හිතවිල්ලක් හේතු වෙන්නේ නැහැ හිතවිල්ල හේතු වෙන්නේ නේ හිතවිල්ල අපි විතර්ක කරලා චේතනා පහර කරලා ඒක මගේ කියලා අල්ලගත්තොත් තමයි ඒක වෙන්නේ නිසා මේ භාවනාවේ මූලික මූලධර්ම හරියට දැනගන්න. එතකොට සංඥාස් දැන් ඔය දෛනික සතිය කවුරු හරි කියන දේවල් වුණත් මේ ඒ කියන්නේ ඇවිල්ලා යනවා වගේ තියෙනවා. ඒ කියන්නේ ඕනි නම් අල්ල ගන්නවා වගේ. එහෙම යනවා දැන් තේරෙනවා. හරි. ඒක අල්ලගන්න නැතුව යන්නේ මොකක් හින්දාද? ඒ කියන්නේ අපි චේතනා පහල කරන්නේ නැති හින්දා. ඒකාග්‍රතාව ගන්න 100 ඒකාග්‍රතාවය. එතකොටම දරාගන්න පුළුවන්. ඒක මේ දැන් භාවනා කරන වෙලාවෙත් ඒක තුන්නා මේ ඉස්සර ස්වාමීන් වහන්සේ කියපුවා. එහෙම යනවා වගේ තේරෙනවා මෙහෙම. ඔය ඉතින් ඒවන් තරම් ඇවිල්ලා යන එක ප්‍රශ්නයක් නේ. ප්‍රශ්නේ තියෙන අපි ඒකට අපේ කරගත්තොත් මගේ කරගත්තොත් ප්‍රශ්නේ එතකොට සානස් දැන් වේදනාවක් දැන්නොත් මේ ඒ කියන්නේ අපිට ප්‍රබලව දැනෙන්නේ නැතුව නිකම් දැනෙන වේදනාව එහෙම ඇවිල්ලා ගියාට එහෙම ගැටලුවක් නැහැනේ අපි අරමුණු කරන්න ඕනේ නැහැනේ වේදනාවද වේදනාව දැනෙන ඔව් වේදනාව ඉතින් ආනාපානෙට වඩා ප්‍රබලව දැනෙනවා නම් වේදනාව අරමුණු කරන්න ඕන. වේදනාව අරමුණු කරත් ආනාපානය අරමුණු කරාට සමාන එකක් තමයි වෙන්නේ. කියන්නේ හිත ඒකාග්‍ර වෙන එක නෙමෙයි. ඒකට ඉබ්බේම යන වෙලාවට තියෙන ඒ කියන්නේ වේදනාවක් දැනෙන. ඉබ්බේම කර වෙන ගතියක් තියෙනවා. ඉබ්බේම වෙන ගතියක් තියෙනවා ස්වාමීන් වහන්සේ මේ වේදනාවක් දැනනොත් අංගාලි ඉබ්බේම එතෙන්ට අර එහෙම හිත යනවා. ඔව් ඒක අර අර කරම් ගහලා තියෙනවා. කරම් කරම් වල ඉත්තෝ යන්නේ එහෙට මෙහෙට. ඒ වගේ තමයි ඉතින්. ආනාපානෙ ඉන්නවා ආය වේදනාවට යනවා ආය ආනාපානෙට එනවා. ඒක ප්‍රශ්නයක් නෑ ඒක. චේතනා පහළ වෙන්නේ. පැහැදිලි? දැන් ඊළඟට කවුද ගත්තාද? කවුරු හරි ඉන්නවද මචං? එහෙනම් අපි අද මාතෘකාවට කතා දැන් මොනේ මොකද මාතෘකාව? මම මතක නැහැ. මොකද්ද මාතෘකාව? සංස්කාර ලෝකය. සංස්කාර සංස්කාර ලෝකය අත්හැරීමේ විශ්වීය පණිවිඩය ලැබෙන ආකාරය. භාවනා යෝගාවචරය අත්දකින්නේ කෙසේ? විශ්වීය පණිවිඩය විශ්වීය පණිවිඩයක් කියලා කියන්නේ මොකද්ද? විශ්වයෙන් එන පණිවිඩයක්. ඇයි විශ්වයෙන් පණිවිඩය වන්නේ මොකද්ද? ඒක අපි දැනුවත්. අනිත්‍ය අනිත්‍ය කතා එක්කනේ කතා කරන්නේ. මයික්‍රොෆෝන් ඔන් කරගන්න, කැමරා ඔන් කරගන්න. මොකද්ද විශ්වයෙන් පණිවිඩයක් එනවා කියන්නේ? ඒ විශ්වයෙන් පණිවිඩ එවන්නේ මොකද්ද හේතුව? විශ්වයේ කවුරුහරි ඉන්නවද ට්‍රැෆික් පොලිසිය වගේ පණිවිඩ ඩයලොග් එකකින් පණිවිඩ එනවා වගේ එහෙමද? මොබිටෙල් එකේ මැසේජ් දෙන්න. තවන්ට අවබෝධ විශ්වය විශ්වයත් එක්ක පණිවිඩ එවන්නේ ඇයි? එහෙම නැත්නම් අපිට අහන්න පුළුවන් විශ්වයෙන් පණිවිඩ එවනවා කියන්නේ මොකද්ද? අපිට අවබෝධ වෙන්නේ. ඇයි ඒක එහෙම දන්නේ? අර බුදුදහමේ විද්‍යාව පළවෙනි එපිසෝඩ් 1 එක බලලා බැලුවද ඒක? මතක නැහැ. මාස් දෙක තුනක් කරන එක දාලා. මතක නැහැ. විශ්වීය පණිවිඩයක් එන්නේ ඇයි මොකද්ද හේතුව? විශ්වීය පණිවිඩයක් හ්ම් ඒ මම දාන මේ මේවා හැමදාම ඔය බලන්න ඕනේ. අහන්න. අමතක වෙනවා නම් ඒක නෝට් එකක් දාලා ලියාගන්න. දැන් මතක නැහැ කාටද? ශිෂ්‍යයෙක් ජානගත වෙන ඉන්නේ කියලා. ආ? මොකද? අපි විශ්වයත් එක්ක ජාලගත වෙලා ඉන්නේ කියන්නේ. ආ ඒකයි. අපි විශ්වයත් එක්ක ඒකට සම්බන්ධ වෙලා තියෙන්නේ. ඒකට කනෙක්ට් වෙලා තියෙන්නේ. තාරා සංකේ කල්පලක්ෂය පෙරම්පුරව කියන්නේ ඒක තමයි විශ්වයේ පණිවිඩය ඉන්නේ එතනින් තමයි. මොකද අපි විශ්වයත් එක්ක සම්බන්ධ වෙලා නම් තියෙන අපිට සැරෙන් සැරේ ආ විශ්වයේ පණිවිඩය නම් මොකද සංසාර ගමන කියලා කියන්නේ විශ්වයත් එක්ක එකට අන්තර් සම්බන්ධතා ක්‍රියාත්මක වෙන තැන. එතකොට සංස්කාර ලෝකය අත්හැරන අත්හරිනවා කියන්නේ. අත්හැරීමේ මූලික පදනම මොකක්ද එතන? තර යෝගාචරය පළවෙනි දවසේ භාවනා කරනකොට එයා මොකද්ද කියන්නේ? යෝගාචරයට මුලින්ම එන උස්මට වැඩි එන දේවල් තියෙනවානේ. කාමාරමුණු සහ ව්‍යාපාද අරමුණු. ඔය දෙක එනවනේ. පංචකාමෙන් ගත් අරමුණු වෙනවා ඊළඟට ව්‍යාපාද දේශසහගත අරමුණු එනවා. එතකොට අපි දේශසහගත අරමුණු කොටස් දෙකකට බෙදන්න පුළුවන්. කුළුණු කියන්න බලන්න දේශසහගත අරමුණු බෙදෙන විදිහ. දේශසහගත අරමුණු කොටස් දෙකකට බෙදෙනවා. කොයිනද? ඉතින් ඉන්නවා සාමයන්ස් දේශාව තරම දුක මාර්ග ඈ දුක සාමයන්ස් දුක දේශාව තරම දුක ද්වේෂ ක්‍රෝධ සාමයන්ස් දුක දේශයක් වෙන්නේ ආ පංචස්ථාපේ පසුතැවෙන්නේ ඒ දෙක එන්නේ දේශ සාගත වශයෙන් ඒක එකක් අනිත් එක තමයි දේශාගත සිතිවිලි අපි අපි එක එක්කනට බරිනවා එහෙම කරනවා ඒක එකක් සහ පංචස්ථාපී කියන්නේ අපි කලින් කරපුව අපි වරදුන දේවල් ගැන අපි පංචස්ථා වෙනවානේ ඒකනේ දැන් වැඩියෙන් වෙන්නේ ඒවා නේද ඇයි මෙහෙම උනේ මට ඇයි මෙහෙම කරේ කියලා ඒක තමයි පංචස්ථාවේ පසුතැවීම එතකොට ඕක තමයි අපි කාමය සාදේශී දේශාවට අපි ආරයත් අපි විදි පුල්වරත් එක බණිනවා ඊළඟට පරුස වචනෙන් බණිනවා ඉතින් ඒවා එනවා මතක් ආවලා මට මෙහෙම කරන්න මේ දේශසාගත අරමුණු වෙනවා ඊළඟ පංචස්ථාපයක් එනවා පංචස්ථාපයක් ඒකම එනවා ඇයි මට මෙහෙම උනේ ඇයි මට මීට එඩි මෙහෙම දෙයක් කරන්න තිබ්බනේ ආ ඇයි මේක කරගන්න බැරුනේ ඔක්කොම බරපතල අකුසල කර්ම වශයෙන් තමයි අපායගාමී අකුසල. එතකොට භාවනා කරගෙන යනකොට කාමයට තියෙන ඉඩ අඩු වෙලා ටික ටික. දේශයට තියෙන ඉඩ අඩු වෙලා කාමය පරිවර්තනය වෙනවා මොකක් බවද? භාවනාවෙන්. භාවනාවේදී කාමයේ කොමෝකටද පරිවර්තනය වෙන්නේ? කාම සංඥාවට සමිනස. කාම සංඥා. කාම සංඥාව මේ පරිව කාමේ පරිවර්තනය කාම ඡන්දේ ඡන්ද කාම ඡන්දේ කියලා අපි කියන්නේ කා නිවර්ණ ධර්ම කියලා අපි කියන්නේ කාම ඡන්ද විචිකිච්ඡා කාම ඡන්ද දේශයේ ඊළඟට ව්‍යාපාදයේ බවට පත් වෙනවා ඒක ව්‍යාපාද ආරම්භ එතන අපි දැන් කෙනෙකුට බනින්න යන්නේ නැහැ රණ්ඩු වෙන්න යන්නේ නැහැ මට බනින්න තිබ්බනේ මට ඒකට අහවලාට මෙහෙම දෙයක් කියන්න තිබ්බනේ කියන්නේ නැහැ දැන් මම යම් කිසි සීලයක ඉන්න නිසා මට ආවල් වෙලාවේදී මේ දේ කරන්න තිබුණා දැන් දෙකක් කියන්න තිබ්බා දැන් කලින් ටික කරපුවා තමයි මතක් වෙන්නේ මුලින්ම ඇස් කරණ එකට වෙලා අර එදිනෙදා දෛනික ජීවිතයත් එක්ක අයියෝ මට ජොබ් එකේදී මෙහාට දෙක හොඳ දෙයක් කියන්න දෙන්නයි දැන් මට මෙහෙම වුනේ කියලා ඒ දේ කරන්නේ නැතුව නමුත් ඒකට පොළම් පොළඹ වීම ඡන්දේ කියන්නේ කාම ඡන්දේ කියන එක කාමේ නෑ ඡන්දේ තියෙන කැමැත්තක් තියෙනවා කාමයට කාමේ කාම ඡන්දේ බවට පරිවර්තනය වෙනවා පරිවර්තනය වෙලා තියෙනවා කියලා යෝගාචරය දැනගන්න ඒ කියන්නේ දැන් තමන් වැරදි කරන එක අඩු වෙලා දෙන දැන් වැරදි කරන්නේ නැහැ. හැබැයි පෙර වැරදි එක්ක යම්කිසි ගෝසාවක් තියෙනවා. සහ අර කලින් තිබ්බ ඇබ්බැහියත් එක්ක යන ස්වභාවයක් තියෙනවා. ඡන්දේ කියන්නේ එක කැමැත්තක් තියෙන. දැක්කහම බලන්නේ. ඒ වගේ. බලන්න යන්නේ නැහැ නේද? බලන්න හිතෙන ස්වභාවයක් තියෙන. බාරා නතර කරලා ටීවී බලන්න හිතනවා. කාම ඡන්දේ කියන්නේ ඒක. භාවනාව නතර කරලා කාත් එක්ක හරි කතා කරගෙන හිටියනම් මීට වඩා හොඳයි කියලා හිතනවා. කාමේ නෑ නෑ ඡන්දේ දෙනවා. ඉතින් හිත හිත ඉන්න මේක කරොත් හොඳයි. ඊළඟට ඒක කාම සංඥා බවට පත් සංඥා වශයෙන් ක්‍රියාත්මක වෙන තත්යකටපත් වෙනවා. එතකොට යෝගාවචරයට පුළුවන් ටික ටික තමන්ගේ මේ හිත ක්‍රමාණුකූලව අර හිතේ තියෙන ඇබ්බැහියන් ටික ටික ටික ටික අඩු වෙගෙන අඩු වෙගෙන ලෝකයේත් එක්ක තියෙන මොකද්ද සම්බන්ධතාවය අන්තර් සම්බන්ධය අන්තර් ගනුදෙනු ටික ටික ටික ටික මොකද වෙන්නේ අඩු වේගෙන යනවා කියලා යෝගාචරය දැනගන්න. අන්න ඒක තමයි භාවනාවේ දියුණුව. විශේෂයෙන් දර්ශන භාවනාවේ දියුණුව. කලින් තිබ්බා යම් කිසි ඇලීමක් දැන් ඒක ටිකක් අඩු වෙලා. දැන් කාමය කාමච්ඡන් කාමයේ කාමච්ඡන්දේ බවට පරිවර්තනය වෙලා තියෙනවා. හැබැයි ඊළඟට අපි තව එකක් අල්ලගන්න ඕනේ. ඒ මොකද? භාවනාවේ අල්ලගන්නේ ප්‍රධානනේ භාවනා ආරමුණ. කාමච්ඡන්දයෙන් පංචකාමය සේවනයේට යන්නේ නැතුවට මම හුස්ම ගනිමි මං හුස්ම හෙළමි කියන තැනට එනවා. තේරෙන්නේ අන්න එතෙන්දී එතකොට අපි අර බාහිර අරමුණු දහස් ගාන ලක්ෂ ගාන වෙනුවට එකකට පෙම්බඳින් ආතාව ගොඩකට try කරගෙන අතර කරලා එක කාන්තාවක් තවර කසල් බඳිනවා කියන්නේ ඒ ඡන්දේ දින දැක්කාම බලන්නේ නැහැ හැරිලා බලන්නේ නැහැ ගුටි කන්නේ නෝන දැක්කු. ඒක තියෙනවා කාන්තාවටත් ඒක තියෙන පිරිමේම ඡන්දේ තියෙනවා යන්නේ නැහැ මොකද කසාද යන්නේ නැහැ. ඒතර යෝගාචරය කසාද බඳ ගන්නවා කාටද භාවනා අරමුණ. භාවනා අරමුණ මම මගේ වශයෙන් ගන්න. මම ආස්වාස කරමි මම ප්‍රාස්වාස කරමි කියලා ගන්න. ඒතකොට ඒකට බැඳෙනවා. නේද? කිව්වින්ද බැඳෙනවා. හැබැයි ඒකට බැඳුනාට ප්‍රශ්නයක් නැහැ. ඒ වගේ දහස් ගානකින් ඉතින් නිදාස් වෙලා තියෙන නේද? එක එක අකුසලයක් තියෙනවා. භාවන අරමුණට බැඳීම. ඒතර භාවන අරමුණට බැඳිලා ඉන්න යෝගාචරයට තේරෙන ටික ටික යනකොට අලින් තිබ්බ ගෑණි නෙමෙයි දැන් ඉන්නේ. <laughs> බඳින්න කලින් ඒ ගෑණි නෙමෙයි දැන් ඉන්නේ. ගෑණි වෙනස් වෙලා තියෙන්නේ. ආස්වාසේ කලින් තිබ්බ ආස්වාසේ නෙමෙයි දැන් තියෙන්නේ. දැන් තියෙන වෙන ආස්වාස. ඊළඟට එන්න වෙන ආස්වාස. ඊළඟට එන්න වෙන ප්‍රාස්වාස. ඊළඟට එන්න වෙන ප්‍රාස්වාසයක් කියලා යෝගාචරය දැනගන්න. කලින් ගොරෝසුවට තිබ්බ ආනාපානය ක්‍රමානුකූල වෙනස් වීමකට යනවා සියුම් භාවයකට යනවා ඒ කලින් තිබ්බ අර චංචල කම්පන චංචල සිත දැන් ටික ටික තැම්පත් වේගෙන යනවා කියලා යෝගාචරය දැනගන්න ඕන එහෙම බලනවාද දැකලා තියෙනවා ඔන්න ඔය විදිහට බලාගෙන බලාගෙන අපි යනකොට යෝගාචරයට අර අර යෝගාචරය සම්පූර්ණයෙන්ම පාලනය කරන විශ්වීය ගනුදෙනුව විශ්වීය කනෙක්ෂන් එකට අපි කියන බැඳීම් සංයෝජන ධර්ම කියලා විශේෂයෙන් සක්කාය දිට්ඨිය වගේ සංයෝජන ධර්ම තේරෙනව නේද? දැන් මම මගේ කියලා ගැඹුරින් අල්ලගෙන ඉන්න විශ්වීය ගනුදෙනුව විශ්වීය කනෙක්ෂන් එක ටික ටික ටික ටික යෝගාචරයෙන් ගිලිහිල යනවා. එතකොට ගිලිහිල ගිලිහිල යන යනකොට යෝගාචරයට කලින් යම් කිසි රූප ධර්මතාවයක් අත්දැක්කා නම් ඒ රූප ධර්මය දැන් වැටෙන්නේ සතරමා ධාතු වශයෙන් තමයි කියන්නේ. කලින් මම ආස්වාද කරමි මම කලින් ආස්වාද කරමි කියලා කිව්වට ආස්වාදයක් කියලා එකක් හොයාගන්න නෑ කම්පන තරංගයක් වගේ පේනවා. ප්‍රාස්වාදයේ කම්පන තරංගයක් විදිහට පේන්න ගන්නවා. අර නෝනයි නෝනගේ නංගී අර නිවුන් වුණොත් අඳුරගන්න බැහැ. නෝනාද නංගිද කියලා අඳුරගන්නත් බැහැ තමයි. ඒ වගේ දෙන්න ට්වින්ස් වෙනවා. ආස්වාද ප්‍රාස්වාද මොකද ආස්වාසේ තියෙන්නේ කම්පන ස්වභාවය ප්‍රාස්වාසේ තියෙන්නේ කම්පන ස්වභාවය. ඒතර යෝගාචරයට ප්‍රශ්නයක් තියෙනවා මම දැන් ඉන්නේ ආස්වාසේද ප්‍රාස්වාසේද? කෝච්චි යනකොට තේරෙනවා මම කෝච්චි යනවද නැත්නම් පොළොව පිටිපස්සට යනවද? එහෙම හිතන කෝච්චි ඇතුලේ ඉන්න කෙනා. තේරෙනවද? කෝච්චි ඇතුලේ ඉන්න කෙනාට ප්‍රශ්නයක් තියෙන කෝච්චි ඉස්සරහට යනවද නැත්නම් පොළොව අවසර යනවද? වගේ ප්‍රශ්නයක් එනවා. ඒ නිසා මම දැන් ඉන්නේ ආස්වාසයේද මම දැන් ඉන්නේ ප්‍රාස්වාසයේද කියලා යෝගාවචරයට හොයාගන්න බැරි තත්ත්වයකටපත් වෙනවා. අන්න එතකොට යෝගාවචරය ඉතින්දි කමටහන් සුද්ධ කර ගන්න ඕනේ. කියන උපදේශ ලබා ගන්න ඕන. මේ තමයි ආස්වාසනයි ප්‍රාස්වාසයයි තියෙන පොදු ස්වභාව ලක්ෂණ. පොදු ස්වභාව ලක්ෂණය තමයි වාය ධාතු ස්වභාව. අන්නේ සම්මුතින් පරමාර්ථයට යනකොට ප්‍රහාර එල්ල වෙන්නේ මොකටද? පහර දෙන්නේ මොකටද? සක්කාය දිට්ඨියට ඔන්න ගල්පාරක් වදිනවා ඩෝංග. අර අර එළියේ පාරේ කොල්ලෝ අර බෝල ගහලා ඉන්නවද? ජනෙල් වලට වදින්න වීදුරුවට බෝලේ ඇවිල්ලා වදිනවා. ඩෝංගල් වීදුරුව කුඩු වෙනවා. ඔන්න එක වීදුරක් ඩෝන් ගාලා කුඩු වුණා. එතකොට අපේ විශ්වයත් එක්ක තියෙන සම්බන්ධතාවය ටික ටික ටික ටික අඩුවේගෙන අඩුවේගෙන යනකොට ඒක යෝගාවචරයට ප්‍රකට වෙන විදිහක් තියෙනවා. කොහොමද ප්‍රකට වෙන්නේ? මේ හැමෝටම ඒක ඒ විශ්වී පණිවිඩය ලැබිලා තියෙනවා. දන්නේ නැතුණා. හැම දෙයකින්ම අපේ මේ සිත කය වෙන් වෙලා අන්ධකාරයත් උරට තනි වෙන බව දැන් හදේනවා නේද? අන්ධකාරයක් ඇතුළට යනවා මේ. අනල්ලයක් ඇතුළට නිකන් යනවා වගේ. එහෙම එහෙම තමයි. තේරෙන්න ගන්න. අන්න ඒක තමයි අපිට එන පළවෙනි විශ්ේ පණවිඩේ අපි දැන් මේ විශ්වයත් එක්ක තියෙන දණුදෙනෝ ටික ටික ටික අඩු වෙගෙන යනවා. සංයෝජන ධර්ම ටික ටික අඩු වෙගෙන යනවා කියලා යෝගාචරයට පෙන්වන භාවනාවෙන්ම. සමහරවිට යෝගාචරය උකට බය වෙලා භාවනා කරනවා. සමහරවිට එකපාරටම ගැස්සිලා යන විදිහ නිින්දෙන් ඇහැරුණා වගේ අත්දකින අවස්ථා තියෙන එකපාරට උඩ ගිහිල්ලා විසික් වෙනවා වගේ අත්දකලා. එකපාරට නිකන් උස්සලා නිකන් පොලේ ගහනවා වගේ එකපාරට. බාර සමාධිය ඉන්නකොට. එහෙම එකම එකපාරටම අර හැමදේම නිකන් වේගෙන් ආපස්සට යනවා වගේ. කෝච්චි අර යනවා. එහෙම දැනෙන. මම දැන් ඉස්සරහට නිකන් ඇදීලා යනවා වගේ දැනෙනවා. යනවා යනවා ඉවරයි. අර නිකන් අර විශ්වේ නිකන් අර ආලෝක වේගෙන් අපි යනවා වගේ තේරෙනවා. දැන් අපි බලන්න කරා මේ ඒ අදාළ වේගය. ඒ ඇදිලා යනවා කියන වේගය. දැන් අපි දැන් පෘථිවියෙන් රොකට් එකක් කොහොමද මේ අඟහරු ගහයට යන්නේ? එහෙම නැත්නම් විශ්වයේ කෙරවලට කොහොමද යවන්නේ? මොකද්ද ඒ මූලධර්ම දන්නවද? අපි රොකට් එකේ මුඩ යන දකලා තියෙනවද? මේ මුඩ යන දකලා තියෙනවද? ඔය NASA ඇතර එහෙම ඉලොන් මස්ක්ගේ රොකට් එකේ මුඩ දැන් ওই විදිහට යන්න පුළුවන්ද ලෝකෙන් අඟහරු ලෝකෙ? ඒ විදිහට හ්ම් අඟහරු ලෝකයට යානා යවන්නේ කොහොමද? ඕම රොකට් පත්තුවරෙන් අඟහරු ලෝකයට යන්න. ඈ ඔය ඔය තියෙන ඔය තියෙන ඉන්ධන ප්‍රමාණය තියෙන කිලෝමීටර් 100ක් විතර යන්න. ඊට ඊට වැඩි යන්න බෑ. තප්පරයකට ස්විමින් pool එක තරම් විතර ඉන්ධනය රොකට් එක පත්තු කරන්නේ. අපි මේ ලෝකයෙන් තියෙන ආකර්ෂණය කොහොමද මිදෙන්නේ? අදට යන්නේ. ඉරට යන්නේ. අඟහරු ගහයට සැටලයිට් එකක් යවන්නේ කොහොමද? මේ මහා අඟහරු ගහයට ඉන්ද්‍රපත්තු කරගෙන දුම් දාගෙන යනවා. අන්න ඒක පෘථිවියේ කක්ෂගත වුණාට පස්සේ පෘථිවියෙන් අයින් වීම ඉවත් ඒකට තියෙන වියෝග ප්‍රවේගය ෆිසික්ස් වල උගන්වන වියෝග ප්‍රවේගය කියලා එකක් ප්‍රවේගයක් උගන්වනවා. ඒ අදාළ වේගයට එන්න ඕන. ඒ කියන්නේ අපි ගත්තොත් හඳ මේ හඳ කියලා ගත්තොත් මේ පෘථිවිය කියලා ගත්තොත් මේම සැටලයිට් එක මේම දැන් මෙහෙම ඇවිල්ලා මේව මෙතෙන්ට එන්නේ මෙන්න මෙහෙම පෘථිවිය වටේ යන අදාළ වේගය. ගිහලා ගිහලා වේගය වැඩි කරනකොට වියෝග ප්‍රවේගය වෙන පෘථිවියෙන් ඈත් වෙනවා මෙහෙම ගිහලා හඳ ළඟට එනකොට මේ හඳ වටේ මෙහෙම. කරකැවෙන්න ගන්න. හඳේ ආකර්ෂණයට අහු වෙනවා. අවෙන්නේ මේ රවුමට ගිහලා තමයි යන්නේ. ගරු ග්‍රහයට උනත් යන්න බෑ. මෙහෙම අදාළ වේගයට ආවට පස්සේ ඔටෝමැටිකලි වේගින් යන්න පටන් ගන්නවා. ඒක කුටියත් එක්ක තියෙන සම්බන්ධය ටික ටික අඩු වෙලා යනවා. වේගින් ඇදීලා යනවා. එකපාරයි පත්තු කරන්නේ. අදාළ වේගයට එනකම් ජෙට් ප්‍රොපල්ෂන් එකෙන් ඒක පත්තු කරපු ගමන් ටික ටික ඈත් ඈත්තර ඈත්තර කොච්චරක් ඈත්තවද අඟහරු ගහ ළඟට එනකොට අඟහරු ගහට ඇදලා ගන්න. ඇදලා ගත්තාම ඔටෝමැටිකලි වේගය පොඩ්ඩක් අඩු කරගෙන එතන හදාගත්තම ඒක කක්ෂගත කරගන්න පුළුවන්. ඒ වෙනද දුම් දාගෙන මේ මෙතෙන්ට සරල රේඛාවක් එන්න බෑ. එහෙම යන්න බෑ. ඒක නිසා ඒ අදාළ වේගයක් අවශ්‍යයි. ඕනම දෙයක අපි යම් කිසි දෙයකට බැඳිලා ඉන්නවා. අදාළ වේගයක් අවශ්‍යයි අපේ බැඳීමෙන් අයත් වෙන්න. ඒ ඒ වේගය ලබා දෙන්නේ සමාධිය. ඒක උගාතර අත්දකින්නේ නිකන් මේ මැද්දීලා 0 දෙකකින් බැඳිලා කඩාගෙන ඉඳගෙන ඉස්සරහට යනවා වගේ තේරෙනවා. ඊළඟට යෝගාචරයට පේනවා නිකන් අර මුහුද දිහා බලන් ඉන්නවා. සිතිජේ දිහා බලන් ඉන්නවා වැඩගත් කරනවා. ඒ සිතිජේ තියෙන වැදගත්කම මොකක්ද? ඒ සිතිජේ පේන්නේ. ගොඩක් බාන යෝගාචරෙන්ට ඒ මුහුද සිතිජේ පේනවා. එయ్యේ පේන්නේ. අත්දකලා ඉන්නවද අත්දකලා ඉන්නවද ඔයාලට දැක්කනේ ඒ ඉස්සර මම භාවනා කරලා ඕන තරම් කොහොමද දැකන්නේ තිස්නේ දිහා බලාගෙන ඉන්නා වගේ පේනවා ඒක. ඔය භාවනාව මෙච්චරයි. ඒක දිහා එහෙම නිකන් ඉන්නවා මොනවත් නැහැ. සමාධිය ඒක. සිතිදේ අපිට පේනවා සිතිදේ ලක්ෂණය තමයි මොකද්ද? මුහුදයි ආසයි එකට යැවෙනවා කියන පෙනේ. හැබැයි කොච්චර ගියත් ගෑවිලා ගෑවෙනවද? ආදා. ආසයි මොහොතයි ගෑවෙන්නේ. බෙන්ගලා තින්නේ. එකට ගෑවුණ දේ බෙන්ගුණා කියන එක තමයි අපිට මේ දර්ශනය වෙලා සිතිජය පේන්නේ. එහෙම නැත්නම් දුන්නින දියල්ලා පේන්න තිබ්බනේ. දියලම <laughs> දියල්ලා පෙන්න තිබ්බනේ. ඒයි සිද්ධි දෙයක් වෙන්නේ. පේන හේතුව ඒකයි. මොකද මේ දෙක කවදාවත් එකට සම්බන්ධ වෙන එකක් නෙමෙයි. උදයි ආසයි එකතු වෙන්නේ නැහැ කවදා. ඒක වෙන් වෙලා තියෙනවා. අන්නේ වෙන්වීම, ඒ වෙන්වීම දැක ගන්න. වෙන්වීමේ දර්ශනය. අර බුදුහාමුදුරන්ට හීන කීයක් හීන හතක්ද පහක්ද? ඒ වුණා දුවන්නේ. ඉන්න පහක්ද? බුදු වෙන්න දවසට කලින් පෙවුණා. අර යෝගාචරයට පේනවා මේ ලෝකයෙන් අර කලින් හිතවිලි ගොඩක් එක්ක හිටිය යෝගාචරයට හැම දෙයකම ඈත් වෙලා යනවා කියලා යෝගාචරයට පේන්න ගන්න. ඒක තමයි එන පණවිඩ. විශ්යත් විශ්යෙන් අපි ඈත් වෙනවා කියලා අපිට දැනෙන පණවිඩ ඒකයි. ඊළඟට කය එකපාරටම ගැලවෙන විසික් වෙලා යනවා වගේ අපිට පේනවා. අංශු වලට කැඩිලා බිඳිලා කය කොටස් ගැරවිලා එහෙම දැනෙනවා කියලා පේනවා. ඊළඟට යෝගාචරයට වැටහෙනවා අය ඇතුලේ තිබ්බ වේදනාව. අය වේදනාව වෙන්ගෙනා. නාම රූප වෙන්ගෙලා පේනවා. ඔක්කොම අපි නාම රූප ධර්මයන් එක්ක තියෙන බැඳීම ටික ටික අපෙන් ඈත් වෙලා යනවා කියන එක තමයි යෝගාචරයට ඉන්ඩිකේට් කරන්නේ පෙන්වන්නේ ඒක තමයි යෝගාචරය දැනගන්න. ඊළඟට තව එකක් තමයි බාහිර ශබ්ද. බාහිර අරමුණු වශයෙන් බාහිර ශබ්ද. අනේ වෙදිලා යනවා නිකන්. කන නිකන් කම්පණය වෙලා යනවා. කවදාත් ඒ ශබ්ද වලට ශබ්ද මොනවද කියන අඳුර ගන්න බැරි තත්යකටපත්. කම්පන ස්වභාවයෙන් බවටපත්. හැම දෙයකීම මේ විශ්වයෙන් සම්පූර්ණයෙන්ම ඇත්තන අන්ධකාර මහා අන්ධකාරයකට ගමන් කරන බව අපිට පේන්න ගන්නවා භාවනා තුළින් මෙන්න මේ විදිහට අපිට ක්‍රමානුකූලව දැන් අර ළමයි විශේෂයෙන් ඉදිරියදා ජීවිතය ගත්තොත් ළමයි ගැන තියෙන සම්බන්ධය බැඳීම නෝන මහත්තයා අතර තියෙන සම්බන්ධය ටික ටික ටික ටික අඩු වෙලා යන ස්වභාවය. ඒ කියන්නේ බාහිර පංචකාමයේත් එක්ක විනෝද වෙන ස්වභාවය, සතුට වෙන ස්වභාවය ටික ටික අඩු වෙලා සතුට අඩු වෙලා දුකක් එන්නේ නැහැ. අරක ඒක තියෙන අර සිතිජය වගේ තත්යකට එන්නේ. ඒ කියන්නේ සිතිජය තුල රැලි නැහැනේ. මොකද රැලි නැහැ. ඒ තැම්පත් ගතියක් තියෙනවා. සංසුන් ගතියක් තියෙන. ආසත් සංසුන්. සිතිදේ තුළ ආස බොහොම සංසුන්. මුද බොහොම සංසුන්. එතන රැලි මුද රළ මොනවත් නැහැ සිතිදේ තුළ. ඒකට අපි කියන්නේ භාවනා තුළින් මොකක්ද කියන්නේ? පංචකාමයේත් එක සතුට වෙන්නේ නැහැ. නමුත් මොකද්ද තියෙන්නේ? නිරාමිස නෑ ඒකට අපි කියනවා අභ්‍යන්තර සාමයක් තියෙනවා. අභ්‍යන්තරේ සාමකාමී. මොකද අපි පංචකාමයේත් එක සතුට වෙන්න ගියත් අන්තිමට සතුට ඉවරෙච්ච ගමන් දුකනේ. අපමණ භාවනාව තුළදී අභ්‍යන්තර සාමයට ආවට පස්සේ කියන්නේ බාහිර ලෝකේ මොන මොන කම්පන වුණත් සිතිජය. එතන බොහොම සාමකාමී. එතන සතුටු ලං මොනවත් ඒ මොන දේ ආවත් ඒ මෙත සිටිගේට බාධාවක් නැහැ. ඒකේ යම්දාම් තියෙනවා. ටොනේඩෝ එකක් ආවත් සිටිදේ තියෙනවා. මොකද ඒ දෙන්න කවදාද එකතු වෙන්නේ? මේ දෙන්න බොහොම සාමකාමී. එකතු වුණොත් තමයි ප්‍රශ්නේ. දැන් හුළඟයි හුළඟයි වාතය එකතු වුණොත් තමයි සුරිසොලම් හටගන්නේ. හුළඟ කරකැවිලා මුහුදේ තියෙන වතුර ඊළට අරගෙන ගියද ඇමරිකා රීජියට ලොකු සුරිසොලමක් ආවා නේද? ටොනේඩෝ එක්කයි නමුත් අහසයි මූදයි වෙන් වෙලා තියෙන තාක්කල් කවදාවත් ප්‍රශ්නයක් නැහැ. රළක් නැහැ මුදු රළක් නැහැ. මුදු රළ ඉන්නේ ගොඩ බිමට ලං වෙනකොට තමයි මුදු රළ ඉන්නේ. එතන තමයි කැළඹීම් තියෙන අතර බොහොම සාමකාමී. එතකොට ඒක දර්ශනය වෙනවා කියන්නේ ඒක තමයි මනසේ තියෙන අභ්‍යන්තර සාමය. සතුටකුත් නැහැ දුකකුත් නැහැ අපේක්ෂා සුද්ධ කවුරු මලා වුවත් ගෙදර කෙනෙක් මලා වුවත් ඒතර අභ්‍යන්තර සාමයේ හිතේ තියෙනවා බදාර අරමුණ ගන්නෙ නේ මහත්තයාට මේ වුණා නෝනට මේ වුණා ළමයාට අසනීප වුණා කියලා ගෙදර එහෙම නැත්නම් තමන්ගේ ජොබ් එකේ මෙහෙම ප්‍රශ්නයක් වුණා කියලා මේ ප්‍රශ්නෙට උත්තරේ දෙන්න උත්සාහ කරාට එයා ඉන්නේ අභ්‍යන්තර සාමය තුල තමයි ඉන්නේ කැළඹෙන්න අවශ්‍ය කැළඹෙන්නේ නැහැ. අන්න එතකොට යෝගාචරය දැනගන්නවා අපි මේ ක්‍රමානුකූලව දැන් මේ විශ්වයත් එක්ක ඒ විශ්වයෙන් එන අරමුණු අපිට එන පෙර කර්මවලින් පෙර අවිද්‍යාවෙන් එන අරමුණු වලින් හැමතිස්සෙම අපි අවුස් අවුස්සනේ ඉන්නේ. එයා දැච්චම අවුස්සන මාර හිතවිල්ලක් දැම්ම අවුස්සවා හිත කලබීමකටපත් කරා. අන තව දුරටත් ඒන අරමුණු වලට අපේ හිත කලඹන්න බැරිවව. පැනබෙන්නේ නැති බව එන පණිවිඩය තමයි මේ මේ වගේ දේවල් අපිට අත්දකින්න ලැබෙනවා. ගණ අන්තකාරයකට යනවා වගේ කළු කෝරයක් ඇතුළට යනවා. දැන් කළු කෝරය ඇතුළ බොහොම සාමකාමී. කළු කෝරේ වටේ තමයි ඔක්කොම කතන්දර අරන් මොකද්ද? මට ඩිෂ් එකද මොකක්ද යත්තේ ඔයාලට. ඊටසේ ඒකේ ළඟට ගියාම ඇදලා ගන්නවා. එහෙම එකක් තියෙනවා. ඉතින් කල්පෝර අභ්‍යන්තරේ බොහොම සාමකාමී. ඒක මොකක්ද නැහැ. ඒ දෙන්නේ න්‍යෂ්ටි. පදාර්ථය වෙන්නේ. පදාර්ථයේ ඒ කියන්නේ ස්කන්ධේ වැඩිම න්‍යෂ්ටි ටික තමයි කල්පෝර ඇතුලේ තියෙන්නේ. එතන බොහොම සාමකාමී. ලීයේ මොන උෂ්ණත්වය මොන ආලෝකයක් තිබ්බත් කල්පෝරේ අභ්‍යන්තරේ බොහොම සාමකාමී. තමයි. සදාකාලික සාමකාමීත්වයක් තුළ ඒක තියෙනවා. ඒක නිසා ඒ මනසේ අභ්‍යන්තර සාමය යෝගාචර දැම්ම කිව්වට වඩා වෙනස් වෙනස් විදිහට එන්න පුළුවන්. එහෙම එනකොට දැනගන්න ඕන මෙන්න මේක තමයි දැන් මේ මේ දැන් මම මේ ඉන්නේ මෙතන. ඒ ගැන සතුටු වෙන්න. ඒක හඳුනගෙන කමටහන් වார்த்தාවට දාන්න. ඒක මේ උනේ ඉන්නේ. පැහැදිලි නේද? ඒක තමයි අපිට විශ්වයෙන් යන පණවිඩි. විශ්වයෙන් එන පණවිඩිය තමයි විශ්වයෙන් ගැලවිලා යන පණවිඩි. විශ්වයෙන් අපි ගැලවෙනවා. ඒ මාර්ග ඥාන වලින් කරන්නේ ගැලවීම මොකද කරන්නේ? ඒ ගැලවීම තහවුරු කරනවා. තහවුරු කරලා දෙනවා. තහවුරු කරනවා කියන්නේ ඒකයි පාමනන්ට කියන ගලන. ඒ කියන්නේ නිරෝධානුපස්සනාව කියලා කියන්නේ. දැන් ඔයගොල්ලන්ට භාවනා කරාට නිරෝධානුපස්සනාව දන්නේ නිරෝධානුපස්සනාව දන්නේ නැති ඉන්න තමයි අපි අපිට දෛනික සතිය පවත් ගන්න බැරි. ඒ කියන්නේ අපි දන්නවා මේ අරමුණ හොඳ නැහැ කියලා. නමුත් ඒක පස්සේම ආයෙද නිරෝධාන නිරෝධය කියන්නේ මොකද්ද? මොකද්ද නිරෝධය? හ්ම්? දර්ශන මාර්ග පොත කියවලා නැද්ද? නිරෝධේ කියන වචනේ අර්ථ දක්වලා තියෙනවා නිරෝධාන ප්‍රශ්න. ඒ වලට කවුරු? මනස. දුකින් මිදීම. දුකින් මිදීම. නිරෝධය. නිරෝධය නිරෝධය රෝධය කියන්නේ මොකක්ද? මොලේ ඒක උත්තර රෝධය කියන්නේ. කැරකීම. රෝධය කියන්නේ මෙහෙම ගිහිල්ලා මෙහෙම එනවා. ඒ කියන්නේ මොකද්ද මෙන්න මේ මෙහෙම ගියලා මෙහෙම වෙනවා මොකද්ද රෝදේ කියන්නේ තාම කියාගන්න බෑ රෝදේ කියන්නේ මොකක්ද රෝදේ වාගත්ත කියන්නේ නෑ රෝදේ වාගත්ත එක රෝදේ වාගත්ත කෙනාගෙන් තාන්න රෝදේ කියන්නේ මොකද්ද දැන් මානවයා රෝදේ වාගත්ත කොහොමද අර කඳු වල ඉඳන් අර අකුණු වැදිලා ඒ ට්‍රස් වල කොටන් මේව රෝල් වෙලා ඉල්ල දෙන්නේ. මේකෙන් තමයි රෝදේ මනුස්සයම වාගන්නේ. රෝදේ කියන්නේ මොකද්ද? <laughs> මොකද්ද රෝදේ? තාම කියන්න බෑ. මොකද්ද? නිරෝධයක් ගන්නවා. චක්‍රේ බම්බු තමයි. රෝදේ කියන්නේ හිටපු තැනට ආයෙ එනවනේ. මම මෙච්චර මේ පෙන්නලා මේ මේ කියන ආයෙ දැන්. ඕගොල්ලෝ කරන්නේ ඕක තමයි රෝදේ. හැමදාම අරමුණු රෝදේට අහු වෙනවා හැමදාම උදේ පාන්දර නැගිට ගමන් අර පරණ අරමුණු ටික ආපහු අරමුණු තියෙන තැනට යනවා ආයෙ වෙන භාවනා කරනකොට නිරෝධය <laughs> අරමුණු නිරෝධයක් ගැන අදා ගන්නවා උදේ පාන්දර ආයෙ රෝදේ වරකෝ ඕකනේ කරන්නේ රෝදේ කියන්නේ මේ මේ ඉන්න තැනට එනවා ඒ කියන්නේ ඒක හොයාගෙන ඒක පතාගෙන ඒක පතාගෙන අපි එතෙන්ටම යනවා. චක්‍රේ නෙමෙයි. ආපහු එතෙන්ටම යනවා. යන ස්වභාවය. එතකොට Nirodhe කියන්නේ මොකද Nirodhe කියන්නේ? දුක නැති කිරීම. දුක නැති කිරීම බම්බුව. Nirodhe කියන්නේ මොකද්ද? Taman ඒක අවබෝධ කරගෙන මේක අහිත කරයි. එතෙන්ට නොයා ඉන්න එක. නිරෝධය කියන්නේ දුක්ඛ නිරෝධ කියන්නේ ඒක. දුක්ඛ නිරෝධගාමිනී වෙන්න. නැවත දුක හටගන්නේ නැති විදියට. නැවත දුකට අලුතෙන් දුකක් හටගන්නේ නැති විදිහට ජීවත් වෙන ස්වභාවය ප්‍රතිපදාව හදාගන්න. ඒතකොට අලුතෙන් දුකක් හටගන්නේ නැතුව ඉන්න නම් මොකද්ද කරන්න ඕන? මොකද්ද කරන්න ඕන? චේතනා පහල කරන්න නැතුව ඉන්න සංස්කාර හදන්න නැතුව ඔව් එහෙම තමයි දැන් අපි කියන්නේ වෙන්නේ. නමුත් භාවනාවේ කියන්නේ ඕක නෙමෙයි. භාවනාවේ කියන්නේ සංස්කාරයන්ගේ ස්වභාවය මුලින් අත්දකින. දෙවෙනි කාරණා. හරිද? තේරෙනවද? ඉදර්ශන මාර්ගය අන්තිම මාර්ගය කියවනේ අනිච්චානුපස්සන දුක්ඛානුපස්සන අනාත්මානුපස්සන මේ මේ අර ආනාපාන සති භාවන අන්තිමට අවසාන ධම්මානුපස්සනයි ඒ කියන්නේ යෝගාචරය මුලින් හිත මනස හොඳට ඒකාග්‍ර කරලා කායන පස්සරයි වේදනාන පස්සරයි චිත්තාන පස්සරයි හොඳට මනස ඒකාග්‍ර කරාට පස්සේ සංස්කාරයන්ගේ මොකක්ද දකින්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම දකින්න උදේවයි දකින්න අනිත්‍යාන පස්සර දුක්ඛාන පස්සර අනාත්මාන පස්සර වශයෙන් ඊටක දැකලා දැකගත්තර පස්සේ සංස්කාරය කෙරෙහි විරාගයක් හටගන්නවා. නිබ්බිදාව කලකිරීමක් හටගන්නවා. අත්තිලගම මෙච්චර කාල මේකත් එක්ක නිහි කියලා දැනගන්න. දැන් ඇත්ත දැනගත්තර පස්සේ මොකද වෙන්නේ? සංස්කාරයෙන් ඇත්ත දැකගත්තර පස්සේ මොකද වෙන්නේ? ආ. තාම කියන්නේ බම්බුව තමයි දැන් කලකිරෙනවා දැන් කලකිරලානේ තියෙන්නේ අතහැරෙනවා ආපව සංස්කාරය ගාවට යන්නේක නතර කරන්නේ ඒ අනේක නතර කරන එකට තමයි මොකද්ද කියන්නේ නිරෝධානුපස්සනාව නිරෝධානුපස්සනාව නිරෝධ නිරෝධ අපි යමක අපි දැක්ක අල්ලපු gedara මනුස්සයා මේ වගේ කියන මේ අහා මේ මේන අපරාධ අපරාධකාරයෙක් කියලා අපි දැනගත්ත කියලා හිතන්නකෝ ඒ දැකගත්තට පස්සේ ਉਹ ගැන කලකිරීමක් නැති වෙන්නේ. අල්ල ප්‍රේතර මනුස්සයා යන්නේ. ඒතකොට කලකිරීමක් ඇති වෙනවා. ඒතර අපි ආපු ආපහු ඒ ඒ ඉඩමට කකුලවත් තියන්නේ. හරිද? තේරෙනවද? අන්න ඒකට තමයි නිරෝධාන වස්සනාව කියලා කියන්නේ. දැන් ඔයගොල්ලෝ උදේ පාන්දර නැගිට ගමන් ওই සංස්කාර වලට කකුල තියන්නේ මොකද? කකුල තියන්නේ නැහැ. උදේ පාන්දර නැගිට ගමන්. ඉතිවිලි ගොඩක් ඉතිවිලි ගොඩට කකුල කියන්නේ. හරි දරා ගොඩට කකුල කියන්නේ ඇයි මොකක්ද හේතුව? සංස්කාරයන්ගේ යථා ස්වභාවය දැකලා නැති ඉන්න. සංස්කාරය කෙරේ යථා ස්වභාවය දැකලා නැත්නම් සංස්කාරය කෙරේ නිබ්බිදා විරාගයක් නැහැ. නිබ්බිදා විරාගයක් නිබ්බිදානුපස්සනාවක් නැත්නම් නිරෝධානුපස්සනාවකුත් නැහැ. ඔයගොල්ලෝ නිරෝධානුපස්සනාවෙන් නැති හේතුව ඒකයි. අවදාරේ මේ හැම එකම ඇති සැකී යථා ස්වභාවය වටහා ගත්තා නම් ඕකට අඩියවත් කියන්නේ නැහැ. <laughs> තිතිවිලි වලට අඩියවත් කියන්නේ. තේරුණාද? එතකොට ඒ සංස්කාරයෙන් මිදින්න මිදෙන්න තමයි උත්සාහ කරන්නේ. සංස්කාර යන එක එකට නතර කරගෙන ඒකෙන් මිදෙන්න. මුංචිත කම්මතා ඥානය කියන්නේ ඒක සංස්කාරයෙන් මිද මුදව ගන්න. <laughs> ඒක ඔය ගැඹුරු වැඩි තේරෙන්නේ නැහැ. මොලේ මොලේ පෑදෙන්නේ නැහැ තරම. මොලේ පෑදේ උන අරම. නේදලි. තේරෙන්නේ. ඔය හරියට අවබෝධය වැඩක් ඥානට කියාගෙන යන්න පුළුවන් අපි අර. ඕගන් එක ගහනවා වගේ හරියට. යාර මේ පියානෝ එක ගහන. සර සර ටික දැනගත්තාම සින්දු ගහන්න පුළුවන් ලක්ෂණ නේ. මේ කෝඩ් එක දැනගත්තා අන්න ඒ වගේ ඕකේ භාවනාව යන විදිය කෝඩ් එක හරියට දැනගන්න. ඊට පස්සේ ඊළඟට එන්නේ මේක ඊළඟට එන්නේ මේක ඊළඟට එන්නේ මේක. පිළිම එතනින් යන විදිය වැටෙන. ඒ පිළිවෙලට තමයි ආනාපාන සති භාවනාව බුදුහාමර දේශනා කරලා තියෙන්නේ. නැත්නම් ඔක මුල්ට දාන්න දෙන්නම ධම්මාන පස්සේ. ඔක ඔක වැටෙන්නේ නැහැ. අනිච්චාන පස්සනා, දුක්ඛාන පස්සනා, නිරෝධාන පස්සනා, පටිනිස්සබ්දාන පස්සනා විරාගානුපස්සන විරාගය කියන්නේ නිබ්බිදාව තමයි ඒක නිසා තමන් මේ යන්නේ දුක්ඛ නිරෝධය සංස්කාර නිරෝධය අවිද්‍යා නිරෝධය අවිද්‍යාවේ තරම ඕල තමයි දන්නේ නැහැ ඒක නේද හැමදේම අවිද්‍යාව මුලා දැන් අපි තා මොනාර තියෙනවද බලන්න. පිළිරණ අපි අතාරණ පුළුවන්. හ්ම් මොනවද නැද්ද? Thank you. මොනවද ප්‍රශ්න නැද්ද ඒකට අපි උත්තර කරමු. තෙරුවන් සරණ ස්වාමීන් වහන්සේ. ඔව්. සිතුවිලි කියන්නේ සිතුවිලි කියන්නේ චේතනා නෙමෙයිනේ. ඒ කියන්නේ චේතනාවක් කියන්නේ ස්වාමීන් වහන්සේ ඒ සිතුවිලි පස්සෙන් ගිහිල්ලා ඔව්. ඒ සිතුවිල්ල වගේ කරගන්න යනවා. ඒ කියන්නේ ඒකට උත්තර බඳින්න යනවා. එතකොට සාමනාස භාවනාවේදී සිතුවිලි පසකින් ගලා එන එක ගැටලුවක් නැහනේ. නෑ නෑ ගැටලුව. ආර බස් යනවා කියන අපිට වදාරන්නේ. බස් වලට ගිහිනවනේ බස් යනවා. මොකක්ද ප්‍රශ්නේ? අපි බස් එකට අත දාන්න ගියොත් තමයි බස් එක අපි අපි වෙනුවෙන් අත දාන්නේ. සාමනාසේතර ඒකාග්‍රතාවය කියන එක මං මෙතර කල් හිතන් හිටියේ සිතුවිලි නැති බව කියලා. මේ ඒකාග්‍රතාව ඒකාග්‍රතාවයක් අවශ්‍යයි අර පාර යන බස් වලට යන්න ඉඩ අරින්න. නැත්නම් ඔක නෑ මේකටම නගින්න යනවා. දැන් බස් එකකට. හ්ම්. ඒ කියන්නේ චේතනා පහළ නොකර ඉන්න එකද ඒකාග්‍රතාවය කියන්නේ. චේතනාව පහළ නොකරගෙන ඉන්න දැන් චේතනාව පහළ කරන්න හේතුවක් තියෙන්නේ නැහැ. ඒකාග්‍රතාවයෙන් එහෙම නැත්නම් සතියෙන් ඒකාග්‍රතාවයෙන් කරන්නේ දැනුවත් භාවය පවත්තන එක. ඒ දැනුවත් භාවය තුළදී අපි කිසිම දෙයක් අල්ලගන්නේ නැහැ. චේතනා පහල කරගන්නේ නැහැ. දැනුවත් භාවය තුළදී වෙන්නේ කරන්නේ වෙන දේ බලන් ඉන්න එක විතරයි. හොඳයි සාමි. ඒක උතර ප්‍රශ්නේ තියෙන්නේ අපි දැන් අර වුණුව අපිට යොදා ගන්න බැරි ප්‍රශ්නේ තියෙන්නේ. අපේ හුස්ම දිහා බලන් හිටියා වගේ ඉන්න පුළුවන් නම් ඒ දැනුවත් බව පවත්වා ගන්න පුළුවන් නම් ඉතින් හිතවිලක් ඇවිල්ලා ගියත් ආවත් ගියා විතරයි. ස්වාමිනාංශ මේ මට උපදේශය ලබා දෙලා තිබුණා කාය සංස්කාර සංසිඳනයට පත් වෙන්න ඉඩ අරින්න කියලා. කාය සංස්කාර කියන්නේ එතන ආනාපාන සංසිඳ වීම ගැන නේද කියන්නේ? ඔව්. කාය සංස්කාර කියවම ඉතින් ඒක ලොකු මාතෘකාවක්. ඒ කයේ චලන නතර වෙන අවස්ථාව. හුස්ම සියුම් වෙන අවස්ථාව උෂ්ණ එහෙම නැත්නම් නොදෙනී යන අවස්ථාව ඒ ගොඩක් තියෙනවා. කාය සංස්කාර කියලා ගොඩක් ගොඩක් දේවල් වලට අපිට කියන්න පුළුවන්. මොලේ වශයෙන් ආනාපාන සංසිඳීමකටපත්. කාය සංස්කාර හරියට සංසිඳීමකටපත් වෙන්නේ නැහැ. ඒක සංසිඳීමකටපත් වෙන්නේ නාම රූප පරිච්ඡේද ඥානේ සම්පූර්ණ වෙන්න ඕන. නාම නාම රූප පරිච්ඡේද ඥානේ තමයි සම්පූර්ණ වෙලා. ඒ නිසා අපිට පූර්ණ කාය සංස්කාර සංසිඳීම අසම්බය කාය සංඛාරම් කියන අවස්ථාවට එන්න අමාරුයි. ඒ කියන්නේ අරමුණක නාම රූප වශයෙන් අපි වටහා ගත්තට පස්සේ ඒ නාම රූප වශයෙන් තවදුරටත් අඳුරගත්ත පස්සේ ඒ ඔස්සේ අනේක අපි නතර වෙනවනේ හිත. ඉතිවිලි ඔස්සේ අනේක. ඒක අපි මේ නාම රූප වශයෙන් අඳුරගත්තට පස්සේ වේදනාව නාම රූප වශයෙන් දැනගන්නවා ඉතිවිලි සායන රූප ධර්මතා නාම රූප වශයෙන් වැටහෙනවා නාම රූප පරිච්ඡේද ඥානය සම්පූර්ණ වුණාට පස්සේ යා තවදුරටත් අරමුණක් ඔස්සේ හිත යන එක නතර කරනවා. අරමුණ ඔස්සේ තවදුරටත් හිත යන එකත් පූර්ණව පූර්ණ නතර වෙන්නේ නැහැ. නමුත් යම් කිසි ප්‍රමාණයකට ස්ථාවර තත්ත්වයකින් නතර වෙනවා. ඒ නතර වීම තුළ ඒකේ ප්‍රතිඵලයක් වශයෙන් මනසේ ඒකාග්‍රතාවය තවදුරටත් දියුණු වෙලා හුස්ම ඉතිවිල්ලක් නිසා ඉතිවිල්ලක් නිසා හුස්ම වෙනස් වීම එහෙම නැත්නම් ගොරෝසු වීම කාය සංස්කාර ඇවිස්සීමක අත් නොවන තැනකට එනවා. අන්න එතෙන්දි තමයි අපි කියන්නේ කාය සංකාර සංසිඳීමකටපත් වෙනවා කියන්නේ. පස්සම්බයං කාය සංකාරම් කියලා කියන්නේ. එහෙමයි සර්. ඊළඟ වේදනාන පස්සනාවේදී වේදනා සංඥා දෙක. ඒක ඊට වඩා ඇඩ්වාන්ස්. වේදනා සංඥා දෙක නිසා තවදුරටත් අපේ චේතනා පාල කරගන්නට නැත්නම් හිත කැළඹීමටපත් වෙන්නේ නැත්නම් අන්න එතෙන්දී පස්සම් බය මොකද්ද? අදිරා චිත්ත සංකා පස්සම් බයං චිත්ත සංකා අස්සදී සාමිසිකරි පස්සදී සාමිසිකරි චිත්ත සංකාර සංසිඳන වේදනා සංඥා දෙක සංසිඳනට මොකද වේදනා සංඥා දෙකෙන් තමයි චේතනා පහළ ඇත්තටම චේතනා පහළ කරන එක නතර වෙන්නේ නැහැ තියෙන. අනපනහත් බලන 108ක් කරනවා. දැන් තමන් ඉන්නේ තාම දෙවෙනි පියවරේ. <laughs> අන්න එතකොට තමයි චේතනා එන හිතවිල්ලට චේතනා පහළ කරන පූර්ණව නතර වෙච්ච ගමන් මොකද වෙන්නේ? සිත සිත වශයෙන් ප්‍රකට වෙනවා. චිත්තේ චිත්ත වශයෙන් ඊළඟට අපි කියන මොකද වෙන්නේ? චිත්ත පටිසම්වේදී ආශේෂාමි සිත් කියන්නේ. අන්න අර පූර්ණව දේශ සාගර හිත දේශ සාගර හිත වශයෙන් ප්‍රකට වෙනවා. කේන්ති යන්නේ සිත ප්‍රකට වෙනවා. ලෝභ සාගත සිත ප්‍රකට වෙනවා. උෂ්ම ආස්වාද ප්‍රාස්වාස නෙවෙයි ආස්වාසේ දැනගන්නා සිත ප්‍රකට වෙනවා. ආස්වාසේ දැනගන්න සිත. වේදනාව දැනගන්න සිත ප්‍රකට වෙනවා. එතෙන්ට එන්න අර සම්පූර්ණ අර දුවිලි බලක් ආයන පස්සනාවෙන් වේදනාන් පස්සනාවෙන් ඔක්කොම ක්ලියර් කරලා දෙන්නවා. අර උඩ තියෙන පාසි ටික අයින් කරාම අර යට තියෙන වතුර ටික ක්ලීන් වතුර ටික පේනවා. සිත සිත චිත්ත පටිසංවේදී අභිප්පෝමෝදංචි සමාදාංචි සමාධිමත් යන්නේ නැහැ ඔන්න ඔය සමාධියටයි බුදුහාමුදුරු ආනාපාන සති භාවනාව හරියට වඩපු නැති කෙනෙකුට දේශනා කරන්නේ මේක ආන බුදුහාමුදුර කියන්නේ මම ආනාපාන සමාධිය සෙල්ලම් පුතේකට කියන්නේ නැහැ. කරන්න බෑ මොකද ආනාපාන සමාධිය පියවර 10 වෙනි පියවර 11 වෙනි පියවර 8 9 10 10 වෙනි පියවර. එතකොට තමයි පූර්ණ සමාධිය කියන එක පත් වෙන්නේ. එයා ඊට පස්සේ වේදනාවක් නිසා අරයා මෙහෙම කිව්වා, මෙහෙම මෙයා කිව්වා. හිතවිල්ලක් ආයි ගතන්දර මොනවත් නෑ. ඊළඟට ඉතුරු වෙන්නේ විදර්ශනා උපක්ලේශය. ආලෝක පේන්න ගන්නවා, දෙවිවරු වෙවිලා කතා කරනවා, අරන් මොනන් ඊළඟට දෙන්නේ එතනයි. ඊළඟට විදර්ශනා විමෝචන චිත්ත. විදර්ශනා උපක්ලේශ විමෝචනය කරන බහැර කරන්නේ භාවනා අරමුණේ සියපත්. දර්ශන උපක්ලේශයත් අයින් කරගන්න. දස විදර්ශන උපක්ලේශය කියලා විසුද්ධ මාර්ගයෙන්. ඒක තමයි අන්තිම සියුම්. මම රහත් වුණා, සෝවාන් වුණා, ආලෝක ලැබුණා. ගොඩක් අය රැවටෙන්න උනොත්. තනියෙන් භාවනා කරනකොට රැවටෙන්න උනොත්. දෙවියන් වහන්සේ ඇවිල්ලා මට කතා කරා රෝමයේ කතන්දර දෙන්නේ. අන්න ඒ ටිකත් ඉවර වුණාට පස්සේ තමයි උදේවයි ඥානේ පහළ වෙනවා. බංග ඥානය පහළ වෙනවා. ආදීන පස්සනාවට ඊළඟට යනවා. ඊළඟට තමයි මොකද්ද මේ විරාගාන පස්සනාවට එන්නේ. නිබ්බිදාන පස්සනාව විරාගාන පස්සනාව තමයි යන්නේ. බරිදපට්ටාන ඥාන ඒක ඔක්කොම දෙන්නේ. ඒක නිසා හෙන්න මේ ලොකු ගමක් තියෙනවා. ඒකයි ලේසි නෑ කියන්නේ. නිකන් දකිනවා කියන එක හරි අමාරු වැඩක්. ඒක යන්තම් ඔය නිකන් තේ එකක් බීලා බිස්කට් එකක් කනවා වගේ කරලා හරියන්නේ නෑ මේ. එහෙනම් සෑන්ඩ්විච් එකක් කාලා වතුර බොනවා වගේ ටී එකක් බොනවා වගේ හරියන්නේ නෑ මේ. ෆුල් ටයිම් කරන්න ඕනේ. නමුත් පුළුවන් උපරණයෙන් කරනවා ඉතින්. වෙන කාරණේ නැහැ. මොකද මාන වෙන්නේ කියලා හැමෝටම මානව නැහැ. කොහොමද මාන වුණාට පස්සේ කොහොමද කරන්නේ? දුක කියන එක නැත්තරම නැති යන්නේ තවන නිකන්නේ හම්බෙන්නේ ඔක්කොම දැන් නිකන් දුකයි කියලා තියෙන්නේ මානවට පස්සේ තිබ්බ දුක නැති ඔක්කොම ගෙනල්ලා පූජා කරලා වැඳලත් යන්නේ ඊට දුක දුක බින්දුව දුකන්නේ. ඊට මේ තිබ්බත් ටිකක් කරන්නේ නැහැ කියන්නේ. දැන් තමනාරි ප්‍රශ්න තියෙනවද? තව ටිකක් තුන. නැත්තම් නතර කරන්න පුළුවන්. D. සයිදෙනෙක් ඉන්නවා. දැන් අපි නතර කරමු නේද? දැන් සෙලින්දම සාදුකාරය පවත්තන්න අපේ නම් පවත්ත ගමු. තෙරුවන් සරණයි සාදුකාරය. අද දින මේ යෝගාවචරයෙන් විසින් තමගේ භාවනා කුසලයෙන් සහ ලබාගත්තා වූ ධර්මඥානින් අත්පත් කරගත්තා වූ මේ සියලු කුසල ශක්තියින් මේ බුද්ධ ශාසනයේ බැබරවීම සඳහා දායකත්වය ලබා දෙන අපේ මේ වැඩ කටයුතු සඳහා ආධාර උපකාර කරන ඒ සම්මා දෘෂ්ටික දේවදේවතාන් වහන්සේලා දැක සතුටටපත් වේවා. තව තවත් මේ භාවනා යෝගාවචරින් තියෙන දෛනික ගැටලු අවම කරලා භාවනාවටම යොමු වෙන්න ඔවුන්ගේ ඒ දේව ආශිර්වාදය අපි ඉනපතා අපේක්ෂා කරන බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ යෝගාචරින් නමින් මිය පරලෝකියා වූ යම් කිසි මළගිය ඥාතීන් പ്രേත මළගිය ඥාති කොටාශයක් ඇත්නම් ඔවුන් මේ වෙලෙට යම් කිසි දුක්ඛිතාත්ම භාවයකට පත්වලා තියෙනවනම් ඒ දුක්ඛිතාත්ම භාවයෙන් අත් මිදලා අද මේ කරගත්තා කුසල ශක්තිය ශක්තිය අනුමෝදන් සාදුකාර පවත්තන තමන්ගේ කල්ප ගානකට තියෙන දුක්ඛ දුක දුකින් අත් මිදෙන්නේ මේ අද කරගත්තා කුසල ශක්තිය හේතු ආසන වේවා ඔවුන්පත් සුගතගාමී ආත්ම භාවයක් ලැබ කල්යාණ මිත්‍ර සම්පන්නිය ලැබ ඒ භවයේදී මුතුම චතුරාර්ය සත්‍ය ලබ ගන්න තමන්ගේ මේ පරලෝකීය ප්‍රේත මන මල විඤ්ඤාති හිත මිත්‍රාදීන්ට කීවාද ප්‍රාර්ථනා කරමින් සාදු සාදු සාදු සාදු සර්වන් සර්ණයි සර්වන් සර්ණයි සර්වන් සර්ණයි ස්වාමීන් වහන්සේට පින් සිදු වේවා Gracias.